තෙරුවන් සරණයි. උපක්ඛලේශ සූත්‍රය හතරවෙනි කොටස. මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන් ත්‍රිපිටක මාලාවේ 12 වෙනි ග්‍රන්ථයේ 355 වෙනි පිටුවේ. අනුරුද්ධේනි මම නොපමාව කෙලස් තවන වැර ඇතිව නිවනට මෙහෙයෝ සිත් ඇතිව වාසය කරන්නෙම්. ඕභාසයේද රූප දර්ශනයේද හඳුනමි. මාගේ ඕභාසයේ හා රූප දර්ශනය නොබෝ වේලෙහි අතුරුදාන් කෙරේ. අනුරුද්ධේනි මට තෙලසිත්වේ. යම් හේතුවකින් මාගේ ඕභාසය හා රූප දර්ශනය අතුරුදාන් කෙරේද ඊට හේතු කවරේ? ප්‍රත්‍ය කවරේ? අනුරුද්ධේනි මට තෙලසිත්වේ. මට රූපයන් පිළිබඳ අධික නිද්‍යාන නිජානා ඇති බව උපන. මාගේ රූපයන් පිළිබඳ අතිනිත්‍යාන ඇති බව හේතු කොටගෙන සමාධි ගුණ සමාධි ගුණ කල ඕබාසහ රූප දර්ශන අතුදාන් කෙරේ යම් පරිදි මට නැවත විචිකිච්ඡා නූපදනේද අමනසිකාර නූපදනේද ද මේ මෙතනදී ඔව් අපි මේ ඡේදය සම්පූර්ණයෙන් කියලා ඉමු. මේ පරිවර්තනේ පැහැදිලි කරන්නේ සිංහල පරිවර්තනේ මේ 355 වෙනි පිටුවේ අන්තිම ඡේදයේ මාගේ රූපයන් පිළිබඳ දැන් මෙතනදී සමාධි බුණ කල ඕභාසරහ රූප දර්ශනය අසුදාන් කෙරේ. යම් පරිදි මට නැවත විචිකිච්ඡා නූපදුනේද අමනසිකාර නූපදුනේද තීන මිද්දේ නූපදනේද තැති ගැනීම නූපදනේද ඉපිලීම් නූපදනේද කාය දරත නූපදනේද අත්‍යාරද්ද වීරය නූපදනේද අතිලීන වීරය නූපදනේද තෘෂ්ණා නූපදනේද නානත් සංඥා නූපදනේද රූපයන් පිළිබඳ අති ධානා නූපදනේද මම එසේ කරමි එතකොට බුදුන් වහන්සේ අපි දැන් මේ උපක්ලේශ සූත්‍රය තුල පැහැදිලි කරා. බුදුන් වහන්සේ දිගින් දිගටම පැහැදිලි කරගෙන ආවා. මුලින් අපි ඔබට පැහැදිලි කරා බුදුන් වහන්සේ අලමරිය ඥාන දර්ශනයට පත්වේ ඇති බවක් බුදුන් වහන්සේ ඒ පත්වේ සිටීද කියලා අනුරුද්ධ තෙරුන් වහන්සේගෙන් ප්‍රශ්න කරා. එතකොට මූලික සිහිකිරීමක් කරනවා නම් අනුරුද්ධ තෙරුන් වහන්සේ එතනදී බුදුන් වහන්සේට පැහැදිලි කරා ඒ තිරස්ථිතිකව පවතින නැති බව ඒ ඥාන දර්ශනේ. එතකොට දර්ශනයේ බොහෝ කල්හිම අන්තර්භීත වෙනවා කියලා කිව්වා. එතකොට බුදුන් වහන්සේ අන්න එතනදී සම්බෝධියට පෙර අනුරුද්ධේනි මටත් මෙවැනි එතකොට රූප දර්ශනය හඳුනගත් බවත් ඒ රූප දර්ශනයේ අන්තර්භීත වූ බවත් බුදුන් වහන්සේ ප්‍රකාශ කරලා ඒ ඒ රූප දර්ශනයේ අසංකර්භීතය කියන්නේ සැඟව ගිය බවත් ඒ සැඟව යන බවත් ඒ ඒ සඳහා කළ යුතු දේ තමයි මේ උපක්ලේශ සූත්‍ර වල සඳහන් වෙන්නේ. ඒතර මෙතනදී කතා කරන්නේ සමත සමාධි ගැන නෙමෙයි. සමාධි භාවයතබ්බන් කියලා අපිට ගොඩක් තැන්වල අපිට දකින්න ලැබෙනවා ධර්ම සූත්‍ර වල අහන්න ලැබෙනවා. ඒතර බුදුන් වහන්සේ දේශනා කරන අනිමිත්ත සමාධිය ගැන කියලා අපි නිතරම කියුවා. එතකොට මේ උපක්ලේශ සූත්‍රය තුළ බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙන්න මේ අනිමිත්ත සමාධිය ගැනයි. ඒ කියන්නේ අපි කියනවා දර්ශනයටපත් වෙනවා කියලා. ඉතින් මේ දර්ශනය කියන්නේ බොහෝ අයට අවබෝධයක් නැහැ. මේ ග්‍රන්ථ ධූරය තුල අපිට පොතේ තුලින් මේ දේ විදර්ශනා ධූරය තුලයි අත්දකින්න ලැබෙන්නේ. මේ සමත සමාධි නෙමෙයි. මේ ලෝකෝත්තර ලෝකෝත්තර සමාධියක් ගැනයි මේ කතා කරන්නේ. එතකොට අපි අර නිතරම කියපු දෙයක් තියෙනවා. වෙනද විදිහටම තියෙනවා. වෙනද විදිහටම ඇහෙනවා. වෙනද විදිහටම පේනවා. වෙනද විදිහටම දැනෙනවා. හැබැයි හැම දෙයකින් මිදුණු ස්වභාවයක් මතුවෙනවා. අන්නේ ස්වභාවය තමයි එතකොට මේ දර්ශනයට යහ ගිය දැක්මක් තමයි මේ විදර්ශනාව කියලා කියන්නේ. ඒ සාමාන්‍ය දේ පේන දෙයට අදාළ මේ පේන දේ සාමාන්‍ය වෙන්ද විදිහටම පේනවා. වෙන්ද විදිහටම ඇහෙනවා. වෙන්ද විදිහටම දැනෙනවා. නමුත් ඒ එක දෙයකටවත් අයිති ඒ දෙක ඒ හැම දෙයකම මිදුණු අවදිමත් ස්වභාවයක් මතුවෙනවා. මේක ධර්මාබෝධයෙන් තමයි සිද්ධ වෙන්නේ. මේ අධ්‍යක්ීම් සහිතව තමයි අපි ඔබට දිගටම පැහැදිලි කරගෙන ඔබ දන්නවා මේ බුද්ධෝත්පාද නාලිකාවේ මෙවැනි දෙයක් දිගටම කියාගෙන එනවා කියලා. ඔව්. ඒ අපේ අධ්‍යක්ීම්. ඒ අපේ අධ්‍යක්ීම් තමයි අපි ඔබට මේ ගෙනහැර පාන්නේ. ඒ ඔබට මේ ධර්මයේ තුලින්ම පෙන්වලා දෙන්න උත්සාහ කරන්නේ. ඒක අද බොහෝ අයට අත්දකින්න ලැබිලා තියෙනවා. ප්‍රායෝගිකව බොහෝ අය ඒ හෙලි කරන කාරණා අපි මේ බුද්ධෝත්පාද නාලිකාව තුළ ඔවුන්ගේම ඔවුන්ගේම වචන වලින් ඔවුන්ම ඒ දර්ශනේ දැකලා දේශනා කරණේවා එලි කරලා තියෙනවා. ඉතින් අද බොහෝ පිරිසක් ඒ විදිහට අවදි වීගෙන එනවා. ඒ අවදි වෙන්නේ ඔබ ධර්මයටයි. ඔය ධර්මය හොඳින් පිළිසිදු වෙනකොට තමයි ඔය අවදිය ඔබට මතුවෙන්නේ. රාගදේශ මොහ කෙලෙස් සංසිඳන ප්‍රමාණයට තමයි ඒ අවදියේ තිරස්ථිතිය කියන එක ඔබට බැසගන්නේ. එතකොට මේ අවදිමත් ස්වභාවයට වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස, උණුසුම, සීතල, තදගතිය මේ කිසිවක් අදාළ වෙන්නේ නැහැ. ඒකයි ප්‍රතර නිබ්බාන සූත්‍රෙත් පෙන්වන්නේ න පඨවි න ආපෝ න තේජෝ න වාය කියලා පඨවි ආපෝ තේජෝ වාය කියලා දෙයක්වත් හමු නොවන බව. ඇත්තටම අභ්‍යන්තරයේම ප්‍රත්‍යක්ෂතාවය તો Tamanටම සාන්දිටික වෙනවා. හැම දෙයකින් මිදුණු ස්වභාවයක් අවදිමත් වෙනවා කියලා. ඒතර මෙන්න මේ අවදිය ගැන තමයි මේ අවදියෙන් වාසය කරනවද කියන එක තමයි බුදුන් වහන්සේ මේ උපක්ලේශ සූත්‍රය තුළ මේ මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් අහන ප්‍රශ්නේ මේ අලමරිය ඥාන දර්ශනයේ අධිගතෝද කියලා. එතනදී බුදුන් වහන්සේ ඒ වචනෙම කියනවනම් අතිපනකෝ අනුරුද්ධ එවං අපමත්තානං ආතාපි නං පහියන්තානං විහරන්තානං උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දර්ශන විස්සෝසෝ අධිගතෝ පාසු විහාරෝති. අලමරය ඥාන දර්ශනයට පත් වෙලා ඒ අධිගත පාසු විහාරයෙන් වාසය කරම්ද කියලා බුදුන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ විමසනවා. අන්න එතනදී තමයි මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ ඉද මයම් බන්තේ අපමත්තා අතාපිනෝ පහියන්තා විහරන්තා ඕබාසංච සංජානාම දස්සනංච රූපානම් සෝ කෝ පන නො ඔබාසෝ න විහාරස්සේව අන්තරාදායති දස්සනංච රූපාණං තංච නිමිත්තං න පටිවිජ්ජා මාතේ. එතකොට එතනදී අනුරුද්ධ ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේට දේශනා කරනවා අන්තර්භීත වෙනවා කියලා. ඒ කියන්නේ ඒක පවතින්නේ නැති බව. ඒ කියන්නේ ඒ ආභාසරේ ඒ කියන්නේ ඕභාස දැන් මෙතන ඕභාස කියලා කියන්නේ අපි දන්නවා ඒක ලෞකික සමාධිවලදීත් ඒ වචන කියවෙනවා ලෝකෝත්තර සමාධිවලදී මේ මේ රූප දර්ශනයේට එහා ගිය ඒ සමාධිමත් ස්වභාවය මතුවෙන එකට තමයි ඕභාස කියන්නේ අපි දන්නවා ආලෝක උදපාදි එතන ආලෝක විදියටත් ලෞකික සමාධිවලදී කතා කරන මේ ඕභාස ගැන ඒ විවිධාකාරයට ඒ ඕභාස මතුවන ආකාරය පැහැදිලි කරන්න පුළුවන් එතකොට ආලෝක උදපාදි ප්‍රඥා උදපාදි ඥානං උදපාද විද්‍යාව උදපාද කියන තැන ඒ කතා කරන්නේ ඒ ඕබාස සංජානාම කියලා ඒ දස්සනංච රූපාණං කියලා කියන්නේ ඒ ඒ ඕබාසේ මතුණාද කියලා අහන්නේ ඒ ධ්‍යාන අවස්ථාවට එන කලින් අපි දන්නවා උපචාර ධ්‍යාන අර්පණස් උපචාර අර්පණ අවස්ථාවට එත සමාධිය මතුවෙන්න තියෙන අවස්ථාවට පෙර අවස්ථාව සමාධිමය අවස්ථාවක් ඒ ඕබාස කියන අවස්ථාව මතුවෙන අවස්ථාව. ඒතර සමාධිමය අවස්ථාවක් මතුවෙනකොට ඒ තියෙන ස්වභාවයට තමයි ඕබාසර ස්වභාවය කියලා කියවන්නේ. ඒතර ඒ ස්වභාවය අත්දැකීමක් තුලින්ම ඔබට මත් දකින්න ලැබෙයි. හැම දෙයකින් මිදෙන ස්වභාවයක් මත මතුවෙන ඒ ඕබාසර ස්වභාවය. ඒ ඕබාසර අවස්ථාව තමයි අතරම ඒ රූප දර්ශන රූප දර්ශනයේ මිදුණු ස්වභාවය. එතකොට ඒ මිදුණු ස්වභාවය තමයි අපි මේ කතා කරන්නේ. එතකොට ඕබාසන විහාරංසේව අන්තරාදායති දස්සනංච රූපාණං කියන්නේ. එතන චිරස්සේව ඕබාස ඕබාසන චිරස්සේව අන්තරාදායති දස්සනංච රූපං. ඒ තිරස්ථිතව පවතින්නේ නැහැ කියන එකේ ද රූප දර්ශනයෙන් මිදුණු ඒ ඔබස්සර ස්වභාවයේ තිරස්ථිතව පවතින්නේ නැති බව ඒ අන්තර්භීත වන බවයි. එතකොට මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට තමයි බුදුන් වහන්සේ කියන්නේ සම්බෝධියට පෙර ඒ රූප දර්ශනයේට තිරස්ථිතව ඒ පැවතුන් නැති බවත් ඒ අන්තර්භීත වූ බවත් බුදුන් වහන්සේ විසින් එතනදී අනුරුද්ධ ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. ඒ සඳහා බුදුන් වහන්සේ කටයුතු කරපු ආකාරය ඒ උපක්ලේශ සංසිඳවපු ආකාරය තමයි ඒ උපක්ලේශ තියෙන තක් ඒ ඕබස්සරේ ඒ ඒ දර්ශනයටපත් වෙන්නේ නැති බව ඒ දර්ශනයෙන් ඒ ඒ රූප දර්ශනයෙන් මිදුණු ඒ සමාධිමත් ස්වභාවය මතුවෙන්නේ නැති බව තමයි බුදුන් වහන්සේ මේ අනිමිත්ත සමාධියේ මේ මේ අවදිමත් ස්වභාවය මතුවෙන්නේ නැති බව තමයි දේශනා කරන්නේ. එතකොට විදර්ශනා කියලා කියන්නේ එතකොට මෙන්න මේ මෙන්න මේ ඇයි අපි මේ ගැන මෙච්චර කතා කරන්නේ ඇත්තටම ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියට පැමිණීම තුළ මෙන්න මේ මෙන්න මේ සියල්ලේ මිදුණු ස්වභාවය මතුවෙන තැනයි මේ විදර්ශනා සමාධිය මතුවේ. එතකොට මෙතනදී වැදගත් වෙනවා මේ උපක්ලේශ තියෙන තාක්කල් ඒ විදර්ශනා සමාධිය මතුවෙන්නේ නැහැ. ඒ වගේම මේක අනාගාමී භූම දැන් අපි කතා කරනවා නම් නාම රූප පරිච්ඡේදයෙන් තමයි ඒ සම්මා දිට්ඨියට එන්නේ. ඒ බාහිර දෙයක් නැහැ සිතෙත් දෙයක් නැහැ ති බව දැකින තැන අජත බහිදා කියන අන්ත දෙකෙන්ම මිදුණු තැන නාම රූපේ උපරුජ්ජණය වුණු තැනයි එතකොට මෙතන සම්මාදිට්ඨියටපත් වෙන තැන ඒ සම්මාදිට්ඨියටපත් වෙන තැන සිතට බැහැගෙන තැනක් නැති වෙනවා සිත ප්‍රකට වෙන්නේ නැහැ බාහිර ඇත්ත වෙන්නේ නැහැ ඒතර දෙයක් හම්බ වෙන්නේ නැහැ රාගදේශ මොහොසෙත් හටගන්නේ අන්න එතනයි සම්මාදිට්ඨිය ඒ සම්මා ආජීවේ ඒ රාගදේශ මොහ සිත්වල දිය වියාම එසා රාග දේශ මොහොසිත හට ගන්නක් දෙයක් තියෙනවනේ. දෙයක් හමු නොවන තැන රාග දේශ මොහොසිතක් ඒ ආරම්මනේ බැස ගන්නෑ. එතකොට ඇති වෙන හේතු නැහැ. අන්නේ මිදීම තුළ තමයි සත්‍ය සත්‍යයට අවදි වීම තුළ තමයි සම්මාදිට්ඨියටපත් වීම කියලා කියන්නේ. එතන තමයි රාග දේශ මොහ කෙලෙස් සංසිඳන අවස්ථාව. එතකොට මේ විදිහට දැන් උපක්ලේශ විදිහට පෙන්නුවේ. එතකොට අපි පැහැදිලි කරගෙන ආවා දේශනා දැන් මේ හත් ඔබට ඉදිරිපත් කරන දේශනාව මේ තුල හතරවන දේශනේ එතකොට මේ දේශනා මාලාව තුළ මේ ඉදිරිපත් කරන දේශනය ඔබට පස්වෙනි දේශනය බවට පත් වෙනවා. ඒතර දේශනා හතරක් අපි ඔබට දේශනා කරලා තියෙනවා උපක්ලේශ සූත්‍ර විදියට. එතනදී ඒ උපක්ලේශ විදියට අපි ඔබට පැහැදිලි කරා විචිකිච්ඡාව ඒ වගේම අමනසිකාරය. විචිකිච්ඡාව සැකේ කියලා පැහැදිලි කරා අමනසිකාරය එතකොට සවිතක්ක සවිචාර මෙනෙහි නොකිරීම. එතකොට තීන මිද්දේ නිදිමත, ඒ වගේම තැති ගැන්ම, ඒ වගේම ඉපිලීම, ඒ වගේම තැති ගැන්ම, ඉපිලීම, කාය දරතේ වේසනසත් ඒ අවදිමත් ස්වභාවය මතුවෙන්නේ නැති බව. ඒ කියන්නේ මේ මේ කතා කරන්නේ මේ නාම රූප මිදෙනු තැන ඒ බාහිර සාමාන්‍ය ප්‍රායෝගික පැතිකඩයේදී ඔබට අත්දකින්න ලැබෙන අත්දැකීම හැවෙන්ද විදිහටම පේනවා දැනෙනවා ඇහෙනවා කියපු තැන. නමුත් ඒ සියල්ලෙම මිදුණු ස්වභාවයක් අවදි වෙන බව. මේ ප්‍රායෝගික අත්දකින්න ලැබෙන මෙන්න මේ මෙන්න මේ අවදිමත් ස්වභාවයේ ස්ථිරස්ථිතිව පවතින්නේ නැත්තේ මෙන්න මේ උපක්ලේශ නිසා කියන එක. ඒතර කාය දරතේ වෙහස තියෙන කොටත් ඒ ඒ ස්වභාවයේ පවතින්නේ නැහැ. ඒ අනිමිත් සමාධියේ ස්වභාවය. ඒ වගේම තමයි කාය දරතේ නිසා ඒ සමාධි වන ස්වභාවය ගිරියනවා. ඒ වගේම අපි මෙතනදී කතා කරා වීරය දැඩි වීරය නිසාත් ඒක අවදිමත් ස්වභාවය ගිලිහෙනවා. දර්ශන දර්ශනයටපත් වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේමයි එතකොට අපි ගත්ත අත්‍යහරද්ද වීරය, ඒ වගේම අතිලීන වීරය, කියන වීරය අඩු වුණත් ඒක වෙන්නේ නැහැ, වීරය වැඩි වුණත් ඒ වෙන්නේ නැහැ. ඒ වගේම තෘෂ්ණාව නිසා, තණ්හාවේ ස්වභාවය නිසාත් ඒ ගිලිහෙනවා. අවදිමත් ස්වභාවය මතුවෙන්නේ නැහැ. සත්‍යයටමයි මේ අවදිය සිද්ධවන්නේ. නිසයි මෙච්චර කාරණා පැහැදිලි වන්නේ. ඒ කියන්නේ ධර්මයේ සත්‍ය දකින්න තාක්කල් අවිද්‍යාව ඇති තාක්කල් ඒ අවදිමත් ස්වභාවයේ සම්පූර්ණ ප්‍රකට වීමකට ලක් වෙන්නේ නැහැ. නමුත් අවදිමත් ස්වභාවය ඇති වෙන්නේ නැති වෙන ස්වභාවිකුත් වෙනවා. ඒ ස්වභාවය ඒ රාගදේශමම ස්වභාවය අනුවයි අවිද්‍යාවේ ස්වභාවය අනුවයි මතුවීම සිද්ධ වන්නේ. අරහත් සමාධිය කියන තැනේදී දවල් රැ දෙකේම එකම ආකාරයට මේ අවදිමත් ස්වභාවය මතුවෙන බව ඉදිරියේදී මේ සූත්‍රයේ ඉතිරි කොටසදී බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් මෙතනදී ඊටාම වැදගත් කාරණාවක් මේ මොහොතේ ඔබට පැවසිය යුතුයි මිට ගිය දේශනෙත් ගියවර දේශනෙත් ඒ ගැන පැහැදිලි කරා. ඒක තමයි නානත් සංඥා දැන් අන්තිමටම අපි පැහැදිලි කරේ උපක්ලේශ විදියට අර දැඩි වීරියටත් ඒ වගේම වීරිය අඩුකමටත් දර්ශනයටපත් වීම ගිලිහෙන බව ඒ වගේම තෘෂ්ණාව නිසාත් කෙලෙන බව. ඒ වගේම නානත්ත් සංඥා නිසාත් මේ දර්ශනේ කියන බව. එතකොට නානත්ත් සංඥා කියන්නේ දැන් විවිධාකාර මේ සංඥා සබා මතු වෙනකොට ආරම්මන වලින් ඒ අපි දන්නවා රූපාරම්මන, සද්දාරම්මන, ගන්ධාරම්මන, රස ආයතන වලින් එන ආරම්මන වල ඒ මතුවන ස්වභාවයට බැස ගන්නවා නම් ඒ නානත්ත් සංඥා මතු වෙනවා නම් තොරත් ඒ මිදුණු ස්වභාවයේ ඒ අරමුණු වලින් මිදුණු අවදිමත් ස්වභාවයේ ගිලිහෙන හේතුවක් වෙනවා. ඒ වගේම තමයි අතිනිධ්‍යානය කියන දැන් අන්තිමටම පැහැදිලි කරපු කාරණා. මේ අතිනිධ්‍යානය කියන එක හොඳින් ඔබ නුවණින් දකින්න ඕනි තනක්. මේ අපි දන්නවා දැන් ලෞකික ධ්‍යාන. අපි කතා කරන සති නිමිත්ත වඩන තැන සති සමාධියක් උපදිනවා. තදංග විස්කම්බන විදිහට සිතට එන අරමුණු යටපත් කරගෙන එකම අරමුණක සිත පවත්වා ගන්න සමාධියක් උපදිනවා. එතනදී අපි ගන්නේ නිමිත්තක්. නිමිත්තක් බැස ගන්න එක. හැබැයි මෙතන අපි කතා කරන්නේ ඒක ලෞකික සමාධියක්. ඒතකොට මෙතනදී අපි කතා කරන්නේ අනිමිත්තක්. ඒ කියන්නේ නිමිත්තෙන් මිදීමක් ගැන. හැබැයි ඔබ බලන්න දැන් ලෞකික සමාධිය ගැන බුදුන් වහන්සේ මෙතනදී පැහැදිලි කරන්නේ උපක්ලේශයක් විදියටයි. ඒ කියන්නේ එකම නිමිත්තක බැසගෙන සිටීම තුළ ඒකට අපි හිතමු ඒ නිමිත්තක රූප සංඥාවක බැසගෙන හිටියොත් වෙන්නේ මොකද්ද? ඒතරින් ගැලවෙන්න බැරි වෙනවා. ඒ උපාදාන වෙනවා. එතකොට ඒ සමාධියක් තමයි. ඒ සමාධියට උපක්ලේශයක් විදියට තියෙනවා. අනේකයි මේ පැහැදිලි කරන අතනි ධානයේ නූපදනේද ඒ මම එතකොට මෙන්න මෙතනදී මේ කතා කරන ඒ කතා කරන උපක්ලේශයක් විදිහට බුදුන් වහන්සේ පෙන්වලා දෙනවා මේ අතිනිධ්‍යානය කියන කාරණා. තව මට රූපයන් පිළිබඳව අධික නිධ්‍යාන ඇති බව උපන. එතකොට නිධ්‍යාන කියලා කියන්නේ එතකොට රූපයන් පිළිබඳව අධික නිධ්‍යානයේ ඇති බව උපන. ඒ කියන්නේ රූප සංඥාවක බැසගෙන සිටියොත් එතනින් මිදෙන්නේ නැතිනම් ඒ අනිමිත්ත සමාධිය උපදින්න ඒ උපක්ලේශයක් බවට පත් වෙනවා. මාගේ රූපයන් පිළිබඳ අතිනිධ්‍යාන ඇති බව හේතු කොටගෙන සමාධිය බුණ සමාධිය ගිලිහින. ඒ සමාධියේ බුණ කල ඕබාස රූප දර්ශනේ අතුරුදාන් කෙරෙයි. එතකොට මෙන්න මේ කාරණාව මෙතනදී මේ දේශනයේදී මේ ඔබට ගොඩාක් ඊටම වැදගත් වෙන කාරණයක්. මේ ලෞකික සමාධිය ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මේ අවසානයේදී අපි මේ කතා කරන ඒ දර්ශනයටපත් වෙනවා කියන තැනේදී එයත් උපක්ලේශයක් බවටපත් වෙනවා කියන කාරණේ. ඉතින් මේක බොහෝ අය කතා නොකරන කාරණයක්. සමහර මුළු සමාජයෙන් පළවෙනි වතාවට වෙන්නේ නැති මේක අහන්න ලැබෙන්නේ. මේ අතිනි ධ්‍යානය ගැන ප්‍රායෝගිකව ඔබ අත්දකිනවා නම් ඔබට දැනෙයි මේ මොකද්ද බුදුන් වහන්සේ දේශනා කරේ කියලා. මේ උපක්ලේශයක් බවට පත් වෙනවා. ඔබට මේ මේ දර්ශනයටපත් වෙන තැනේදී අර මොහතට අවදිය කියන කාරණාව අපි දන්නවා අපි බද්දකරත්න සූත්‍රය තුල කියන අතීතං නාත්ව ගම්මිය නප්පටික්කං කිය අනාගතං පච්චුප්පන්නං චේ ධම්මා තතත්‍ර විපස්සති කියලා. ඒ කියන්නේ අතීතයේ ගිහිලා ඉවරයි අනාගතසිත ඇවිල්ලා නැහැ මේ මොහොත තියෙන සිතක් ඇත්තක් නෙමෙයි කියලා. මේ ආරම්මණය ගැන කතා කරන්නේ. මේ මොහොතේ තියෙන අරමුණත් සත්‍යයක් නෙමෙයි. මේ සිතත් ඇත්ත නෙමෙයි. නමුත් එතනදී කතා කරන්නේ ඒ බද්ධය කරන්න උත්තරීතරවද කලා කියලා. ඒ කතා කරන්නේත් මේ මොහොතට අවදිය කියලා කතා කරන්නේත් ඒ හැම දෙයකම මිදුණු අවදිමත් ස්වභාවයක් මතුවෙන අන්නේ අවස්ථාව ගැන. එතකොට ඒ අවස්ථාවම තමයි මේ කතා කරන අනිමිත් සමාධිය කියන්නේ. සෑම දෙයක්ම වෙන විදිහටම තියෙනවා වෙන විදිහටම ඇහෙනවා දැනෙනවා උනාට ඒ ඉස්සෙවටත් අදාළ නැති අවදිමත් ස්වභාවයක් මතුවෙනවා. අපි කතා කරන්නේ මේ මේ අනිමිත්ත සමාධිය කියලා කතා කරන්නේ මොහතට අවදි කියලා කතා කරන්නේ උත්තරීතර උදකලාවගේ මේ මොන වචන කියලා කිව්වත් මේ ඔක්කොම වචන ලෞකිකයි. මේ වචන ඇවිලා උදෙක් වචනයක් පමණයි. සංකාරයක් පමණයි. ඒවා සත්‍යයක් නෙමෙයි. නමුත් ඒ තුළ මේ ධර්මයේ අපි sannivedanaye සඳහා වචන භාවිතා කරනවා පමණයි. ඉතින් ඒවා බොහොම පරිස්සමෙන් හඳුනා ගන්න ඕනේ. අදර බුදුන් වහන්සේ ලෞකික දහනවල තිබුණු ඒ වචනම ලෝකෝත්තර ධ්‍යාන විදර්ශනා ධ්‍යානවලදී පැහැදිලි කරනවා. අතරම කිව්වොත් ඒ එකේ එක හොිතාම වටිනවා කියන පැහැදිලි කිරීම යමෙකුට අවබෝධයටපත් වෙනවා. ඒ කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකිනවා කියන්නේ දෙයක් නැති බවයි ඔබ දකින්නේ. ඔබට දෙයක් හම් වෙන්නේ නැහැ. අපි හිතන දේවල් බාහිර නැහැ. ඒ වගේම අපි මේ විඤ්ඤාණ මායාවට මැවුණු ලෝකයක ජීවත් වෙනවා කියවේ චිත්තේන නියති ලෝකේ. සලායතන ලෝකේ ලෝකේ. එහෙම එකක් අපිට බාහිර හම් වෙන්නේ නැහැ. බාහිර අපිට අත්දැකීමක් නැහැ. අපි දන්නේ අපේ ආයතනවල අත්දැකීම්. අපි කිව්වා හිරු එළිය දිහා බැලුවම හිරු එළිය සුදු පාටට පේන්නේ. නමුත් ඒක ප්‍රිස්මයක් දිහා බැලුවොත් අපිට පේන්නේ වර්ණ හතක් එකයි. අන්න වගේ අපේ ඇස කියන්නේ අක්ෂිකාචක්. උපමාවක් විදිහට ඔබ ඒක දකින්න. එහෙනම් ඒ වර්ණ අපේ මේ අක්ෂි කාචය තුළ මැවෙන ඒවා. යස්ටිසයිල් කිව්වේ නිසායි. ඒතකොට ඒ ස්වභාවය අනුවයි සමහර අයට රතු පාට පේන්නේ, අමාරයට මේ කොළ පාට පේන්නේ. ඒතකොට ඒ ස්වභාවය අනුවයි රතු පාට පේන්නේ, නිල් පාට පේන්නේ කියන්නේ. ඒතකොට මෙන්න මේ ස්වභාවයේ ඒ කෙනාගේ කෙනාගේ ස්වභාවය අනුව තමයි ඒ යස්ටිසයිල් වල ස්වභාවය. ඒ ස්වභාවය තමයි ඒතකොට නිර්ණය වෙන්නේ. ඒ ඒ අක්ෂය තුළ ඒ වර්ණ හත එළියේ තියෙන එකක් නෙමේ හදාගෙන බලනවා කියන්නේ. එතකොට එළිය ආලෝක හැඩතලයට වර්ණ සකස් වෙන්නේ විඥාන මායාවේ. එන ඒ විඤ්ඤක්කු ප්‍රාසාද විඥාන මායාව චක්කු විඥානය තුළ මැවෙන ආලෝක හැඩතල අර ශබ්දය සමග ඒක ශබ්දෙත් එළියේ නෑ ශබ්දයත් අපේ කර්ණ සංකප්ප පටල හෙලෙන එකයි ශබ්දය කියන්නේ. මේ ඔක්කොම එකතු වෙලා අපේ එකතු වීමයි චිත්ත සංකාරක් කියලා අපි කිව්වා. චිත්තයක් කියලා කියන්නේ. ඒ කියන්නේ සිතක් හැදෙන හැටි පැහැදිලි කරා. එතකොට අපි පැහැදිලි කරා මේ ශබ්ද තරංගය වර්ණ තරංගය එකතුවලා චිත්ත තරංගයක් හැදෙන ආකාරය. එතකොට අපි පැහැදිලි කරා මේ ශබ්ද සංඥාවක් කියන්නේ. ඒ නිසායි මනසංච පටිච්ච ධම්මේ සුභජ්ජ මනෝ විඥාන කියන්නේ. මනසට අරමුණු වෙන්නේ ධම්ම විතරයි කියලා කියන්නේ. එතකොට ධම්ම කියන්නේ බාහිර තියෙන ඒ ඒ ශබ්ද වර්ණ වලට අදාළ එකක් නෙමෙයි. එතකොට ධම්ම කියන්නේ සංඥාවක් ඇසුරු කරන්නේ. ඒක අපිට හීන පේන ඇස් දෙකෙන් නෙමෙයි ඇස් දෙක කරලා බලනව නෙමෙයි කන් දෙකෙන් අහනව නෙමෙයි. නමුත් හීන චිත්ත ස්වභාවයකින් අපිට හීන පේන්නේ. ඒ චිත්ත ස්වභාවය තමයි අපි කිව්වේ අර ශබ්ද තරංගය වර්ණ තරංගය එකතු වෙලා චිත්ත තරංගයක් හැදෙනවා වගේ කියලා. ඒක උපමාවකට ගත්තේ. එතකොට ඒ විදිහම ඔබට දකින්න ලැබෙයි. ඇත්තටම මේ පැත්තෙන් දුරකටෙන් අපි කාට හරි කෝල් එකක් දීලා පිච්චමල කියනකොට ඒ පැත්තට රූපයක්ම වෙන්නේ ඒ රූපයයි ශබ්දය එකතු වෙලා තිබුණොත් මේ පැත්තෙන් යන්නේ ශබ්දයක් නමුත් අපි කතා කරන බීත්‍ය මේසේ ඇඳ හැම දෙයක්ම ශබ්දයක් ඒතර ශබ්දේකුයි වර්ණකුයි හැඩතලයක එකතු වීම තමයි නාම රූප එකතු වීම තුල අපි සංඛාරා කියලා දකින්නේ. ඒතකොට මේ සබ්බේ සංඛාරා කියන්නේ එතන දෙයක් වගේ දැනෙන එකක්. ඒ දැනෙන එක තමයි රූපාතිකෝ ආවසෝ රූපං කියලා කිව්වේ. කජ්ජනීය වගේ තුල ඒ රූපතිකෝ ආවසෝ රූපං කියේ රූපන්තිකෝ ආවසෝ රූපං කියේ. ඒතකොට ඒකම උජ්ජිතති කියලා කිව්වේ පලෝක ධම්මං කියලා කිව්වේ. බිදෙන සුලි අස බිදෙන සරෝයන් ලෝකයයි කියලා කිව්වේ. ඒ ලෝක සූත්‍ර තුල සලායතර ලෝකෝ ලෝකෝ කියලා කිව්වේ. මේ ආයතන ටික එකට එකතු වෙලා දෙයක් හැදෙන එකයි චිත්තානුපස්සනාවේදී මන ආයතන කියලා කියන්නේ අපි කිව්වා බිත්තිය දිහා බලන් ඉන්නකොට චිත්තක්ෂණ කෝටි ගාණක් පහළ වෙනවා වගේ කෝටියෙන් තප්පරෙන් පංගුවට වේගයක් තුල ස්පාක් වෙවි තියෙනවා. මෙන්න මේ ආලෝකයේ ඒ විදිහට ස්පාක් වෙනකොට ශබ්දෙත් ඒ විදිහට ස්පාක් කරන මේ දෙකම එකට එන එකයි. එහෙනම් මනෝවිඤ්ඤාණය කියලා කියන්නේ ඒ සබා දහමේම සංසිද්ධිය ඒ වර්ණ ඒ අපි කතා කරන සෝත ආයතන ඒ ඒ චක්ඛ ආයතන මන ඒකට එකතු වෙන එක තමයි ආයතන පහ අපි අපි ගත්තොත් සෝත ප්‍රාසාද එතකොට වර්ණ ප්‍රසාදේ එතකොට චක්කු ප්‍රසාදේ එතකොට ඒ ඒ ගහන જીවවා එතකොට ජීව ප්‍රාසාදයේ රස දැනෙන එක එතකොට ගාන ප්‍රාසාද ගඳ දැනෙන එක එතකොට කාය ප්‍රාසාද උණුසුම සීතල හදගතිය එතකොට මෙන්න මේ ආර මෙන්න මේවා එකට එකතු වෙලා එක මොහොතෙම දැනෙන ස්වභාවය තමයි එකට එකතු වෙලා දැනෙන එක තමයි එතකොට මන ආයතනය කියලා කිව්වේ. එතකොට ඒක වේගය තුළ පටික සම්පස්සයට අධිවචන සම්පස්සය කියලා කියවන්නේ කාරණාව. එතකොට ඒ ආකාර ඒලිංගේ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති ඒ කල්ලි ඒ ආකාර ඒලිංගේ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති අධිවචන සම්පස්සයක් කියලා කියනකොට ඒ පටික සම්පස්සයට අධිවච රස කියන එකම තමයි නාම රූප විදියට ඔබ දකින්නේ. එතකොට ඒ දකින්නෙත් එයමයි නාම රූප කියන එකට වෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. නාමයේ රූපයක් අපි ඇසුරු කරන්නේ සංඛාරයක්. ඒක සිතුවිල මනෝමය මනෝමය අපි ඉන්නේ සින්තටික් ඒ කියන්නේ ෆැන්ටසි වර්ල්ඩ් එකයි. ඒ කියන්නේ අපි ඉන්නේ අපි මවාගත්ත ලෝකයක. ඒ කියන්නේ මේ ලෝකේ ජනගහනය කෝටි 800ක් ඉන්නවා නම් ඒ සියල්ලම විඥාන මායාවෙන් එළිය අත්දැකීමක් නැහැ. ඒ සෙන්සස් වල අත්දැකිය විතරයි තියෙන්නේ. එතකොට ඒ සෙන්සස් වලට එන ශබ්ද වර්ණ ගන්ධ රස පහස උණුසුම සීතල තදගතය කියන අත්දැකීම් පමණයි අපිට තියෙන්නේ. අපික සුද්දාෂ්ටකය කියලා කියන්නේ රූප කලාප 54කින් ප්‍රසාද රූපයක් හදනවා කියන්නේ කම්මචිත්ත ඍතු ආහාර විදියට දසක දසක විදියට කිව්වත් ඒ අපේ මේ එළියේ තියෙන එකක් නෙමෙයි ප්‍රසාදය කියන්නේ හදාගත් එකක්. එහෙනම් අපි හදාගෙන අත්දකින්න දෙයක් එළියකවත් හම්බෙන්නේ නැහැ. ඒක අපි ප්‍රථම නිබ්බාන සූත්‍රයේම ඉස්සරහට අපි ගොඩක් අපි නැවතත් පැහැදිලි කරමු මීට පෙරත් පැහැදිලි කරමු. ඒ වේදී අපි ඒව තව ටිකක් හොඳින් ඉස්මතු කරමු. දැන් මෙතනදී අපි එමු උපක්ලේශ සූත්‍රයට. උපක්ලේශ සූත්‍ර තුළ එතකොට අපිට මේ අවදිමත් ස්වභාවයේ මතුවෙන සත්‍ය දකින්න කෙනා බාහිර අධ්‍යයක් හරි සිතට අරමුණ බාහිර ඇත්ත වෙන්නේ නැහැ. එතකොට ඒක ශබ්ද වර්ණ එකතු වෙන එකක් සංඛාරයක් බාහිර හම්බෙන්නේ නැහැ. එතකොට ඒවා සිතෙත් හම්බෙන්නේ නැහැ. එතකොට අවිද්‍යාව කියන්නේ මෙන්න මේ දෙයක් වගේ දැනෙන එකමයි. එතකොට ග්‍රන්ථ ධූරයේ දුල අපි දැක්කා පටිසම්පාදයේ දැක්කේ peeliyට ලියලා තියෙනවා අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලයත සලයත පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා යම් වේදේ වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාජරා මනසක පරිදේ නමුත් මේ විදිහට අපි පටිසම්පාදයේ peeliyක ලිව්වට ග්‍රන්ථ ධූරයේ දුල අපිට විදර්ශනා ධූරයේ තුල අපිට මතුවෙනවා සත්‍ය මේක ප්‍රායෝගිකව දකින්න යනකොට අත්දකින්න ලැබෙනවා මේ එකම තැන එකම මොහොතේ ආරම්භණයේ තුල තුලයි මේ කතාව. ආරම්මණය තුලයි සිතක එන සිත ආරම්මණේ ඒ ෂණ සම්පත්තිය තුල ඒ සිත දැකලා පළ එක සිතක් දැකලා අඳුනගෙන මිදීම තුලයි මේ සියලු සිත් වල මිදීම සිද්ධ වෙන්නේ. එහෙනම් ෂණ සම්පත්තිය කියන්නේ එක සිතක සත්‍ය දකින්න එක. එහෙනම් ඒකයි එක්ෂණික සිතක උදේවය දකින්නාට සම්මුතිය තුල මරණ යාම නොවේ කියලා කියුවේ. ඒතකොට මෙතනදී අපිට ඊටම වැදගත් වෙන සිද්ධියක් තමයි දකින්න පුළුවන් නුවණින් ඒ තමයි පටිච්චසමුපාදේ කියන්නේ දෙයක් මෙතන දෙයක් කියලා ගන්න එකයි. ඒතර දෙයක් නෑ කියලා දැන් පඩ දම් ධම්ම කියලා කියන්නේ දෙයක් නැති බවයි. ඒතකොට දෙයක් කියලා ගත්ත එකමයි එතකොට අපේ තියෙන රැවටීම් විඥාන මායා. ඉදප්පච්චතාවය කියන්නේ ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්මින් අසති ඉදන් නහෝති ඉමස් උප්පජ්ජයිතා ගුම්පජ. ඉමස් නිරෝධය ඉදන් නිරෝධිත කියන්නේ දෙයක් නැති බවයි. මේ ඇති කලි මේ වේ. මේ නැති කලි මේ නොවේ. මේ උපදුණු කලි මේ උපදී මේ නිරුදුණු කලි මේ නිරුද්ධ වේ. මේ කියන්නේ දෙයක් නැති බවයි. දෙයක් කියලා දැනෙනවා නම් දෙයක් කියලා ගත්තොත් එහෙම එතන තියෙන අවිද්‍යාවයි. ඇත්තටම ශබ්ද වර්ණක කොහෙන්ද දෙයක් දෙයක් නැහැ. දෙයක් කියලා දැනෙන එකම තමයි එතකොට ඒ දෙයක් වගේ මුලින් අපි දැනෙන ස්වභාවය තමයි අපි කියන්නේ මේ නිමිත්ත කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රභාසරං චිත්තං මේ පුංචි දරුවගේ ප්‍රභාසර සිතේ ස්වභාවය. ඒ පුංචි දරුවා දන්නේ නැහැ බිත්තියක්ද මේසයක්ද පොතක්ද අල්මාරියක්ද කබඩ් එකක්ද නමුත් පුංචි දරුවාට සාමාන්‍යයෙන් ඒතර දැනෙන ස්වභාවයක් පවතිනවා. ඒ නිසා තමයි පුංචි දරුවට දුන්නොත් ඔය ඔය අම්මලා එහෙම පුංචි දරුවෙක් නලවන්න ෆෝන් එකක් එහෙම දුන්නා. ඒ දරුවා එක ලෙව කනවා, ඉඹිනවා, මිරිකනවා, පොලේ ගහනවා. එතකොට මොකද සිද්ධ වෙන්නේ? ඒ දරුවාගේ ආයතන වලින් තමයි මේ සෙන්සස් වලින් තමයි ස්පර්ශ කරන්නේ. එතකොට ඒ අනුව තමයි ඒ දරුවා ඊට පස්සේ ඒක ගන්න ගියොත් කෑ ගන්න ඡායස් ගලයි ඒකට බැඳෙනවා. ඒ බැඳීම ඇතුනේ දැනගෙන නෙමෙයි. මේක ෆෝන් එකක්ද මොකද්ද කියලා ඉපදුණු ගමන් පුංචි දරුවේ සතියක් දෙකක් තුනක් යන දරුවෙක්ට මේ ගැන අවබෝධයක් නැහැ. එතකොට සාමාන්‍යයෙන් සතිගානක දරුවෙක් ඉපදිච්ච ගමන් දරුවෙක්ගේ අත්දැකීම බැලුවොත් ඒක ප්‍රභාස්වර සිත. හැබැයි එතන නිමිත්තක්. ඒ නිමිත්තේ ස්වභාවය ඔබට දකින්න ලැබෙනවා. හැබැයි උතන ඊට පස්සේ මොකද වෙන්නේ? බාහිරින් දානවා શબ્ද පුතේ මේ අම්මා, මේ තාත්තා, මේ අයියා, මේ අක්කා. මොන්ඩිසෝරි යනකොට අවුරුදු 4ක් යනකොටත් වර්ණ ටික ඒ දරුවා දන්නේ නැහැ. ඒ දරුවට වර්ණ උගන්වනවා. රතු පාට, කහ පාට, නිල් පාට. එතකොට ඇහැට දෙනවා රූපේ, කන්ට ශබ්ද දෙනවා. ඒක එකතු වෙන එක තමයි දැනගන්නවා කියන්නේ, ඉගෙන ගන්නවා කියන්නේ. එතකොට ඒ එකතු වුණාට පස්සේ දෙයක් වගේ දැනෙනවා. දෙයක් වගේ දැන එක තමයි අන්න ඇසින් බලලා දෙයක් දැක්කනම් අන්න ඒක තමයි. එතකොට ජාතියේ උපත. ඒක තමයි උපත බුදුන් වහන්සේ පනවන්නේ. ජාති ධම්ම සූත්‍රය තුළ ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටලබු ආයමුච්ච ජාති. එතකොට ස්කන්ධ මට්ටම කියන්නේ සාමාන්‍ය මේ ආයතන ටික වැඩ කරන මට්ටම. එහෙනම් උස්ම වැටෙනකම මේ ආයතන ටික ප්‍රසාද මට්ටමකින් වැඩ කරනවා. එතකොට ඒක තමයි ස්කන්ධ මට්ටම. ඒක මොනවද කියලා අඳුනන්නේ නැහැ. එතකොට චක්කු විඤ්ඤාණය දන්නේ නැහැ මේසයක්ද පුටුවක්ද කියලා. ඒක මනෝ විඤ්ඤාණය දැන ගැනීම වෙන්නේ. එහෙනම් මේ පුංචි පළවෙනි වතාවට අර shabdයක් දානකොට වර්ණයක් එකතු වෙනකොට ඒක පළවෙනි සිත බවට අනේ දැනගත්ත තැනම එතනම තියෙන ඇලීම ගැටීම රාග දේශමෝ එහෙනම් දෙයක් තියෙන තැනයි රාග දේශමෝ සිත් පනවන්නේ එහෙනම් දෙයක් තියෙන තැනයි එහෙනම් කර්ම විපාක භූමිය අපිට අමුවා දෙයක් තියෙන්න ඕනේ හොඳ හරි නරක හරි වෙන්න අන්ත දෙකක් තියෙන දෙයක් තියෙනවා හොඳ නරක කියන අන්ත දෙකම තමයි මේ ඇලෙන ගැටෙන කියන අන්ත දෙකම තමයි අපි මේ කතා කරන රාග දේශ කියන ස්වභාවය. ඇලෙන ගැටෙන ස්වභාවය, හොඳ නරක කියන ස්වභාවය. ඒ අතීත ඒ තමයි ස්වභාවය. දෙයක් කියලා ගත්ත තැන අති අතීත අනාගත පච්චුප්පන්නං ඕලාරිකාව සුකුමාව හීනාව ප්‍රණීතාව සන්තිකේව දුරව ළඟව ස්කන්ධා කියලා කියන්නේ අන්න දෙයක් වගේ දැනන එකක්. දෙයක් වගේ දැනන ගතියක්. එතකොට ඒකේ ස්කන්ධ ස්වභාවයක්. ඒක සාමාන්‍ය රස පටිසංවේදිකයන් තමයි. නමුත් ඒකේ රස රාගන පටිසංවේදිකයන් ඒකට රාගයක් චන්ද රාගේ දුර වෙන තරයි. එතකොට පුංචි දරුවාට මොකද වුනේ? පුංචි දරුවාගේ ස්වභාවය දැන ස්වභාවය තිබුණාට මොනවද කියලා තිබුණේ නැහැ. අන් රාග දේශ මොකලසට ගත්ත දෙයක් කියලා. මේසයා පුටුවා පොතක් කියලා දැනගත්තට පස්සේ ඒක શબ્දකින් දැනගන්න. શબ્ද වර්ණ එකතු වෙන එකයි මනෝවිඤ්ඤාණය. එහෙනම් මනෝවිඤ්ඤාණ චිත්තාර චිත්තාර පස්සනාදී යන්නේ අනේ ඒ ඒ ඒ යන්නේ අවබෝධයයි. එතකොට චිත්තානුපස්සනාව කියන්නේ. ඒතර රූපානුප දැන් අපි ගත්ත කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මනුපස්සනාව කියන්නේ ස්කන්ධේම තමයි. කායනුපස්සනාව කියන්නේ ඒ ඒ රූප කියන කොටසද ඒ කායනුපස්සනාව, වේදනානුපස්සනාව, වේදනාව කියනකොට. ඒතර සංඥා සංකාරයේ වේදනා සංඥා එකතු වෙන එක තමයි සංකාර සකස් වෙන ආකාර චිත්තානුපස්සන. ඒතර ඒකම තමයි ඒතර විඥානේ දැන ගැනීම ආයතනයක් විදිහට පොත කියන එක අඳුනගන්න එක. ඒක තමයි ඒතකොට ධම්මානුපස්සන. ඒතකොට මෙතනදී දෙයක් කියලා එහෙම බලලා අපි දෙයක් කියලා ගත්තොත් ඒතර රාග දේශ මොහොසිත. කෙලෙස් හට ගන්න. එතකොට මෙන්න මේ සත්‍ය දකින්න කියන තැන තමයි යථාභූත ඥාණයට අවශ්‍ය කරන මූලික સિદ્ધාන්ත ටික තමයි මේ පැහැදිලි කරේ. එතකොට මෙතනින් තමයි අපි දෙයක් කරගත්තොත් දෙයක් කරගත්තොත් එතන අපිට රාග දේශ මොහ හටගන්නේ. එතකොට දෙයක් හම් වෙන ඕන තැනයි විනීය ලෝකේ අවිද්‍යාව දෝමනස්සාන කායේ කයනුපස්සේ කිවිහෙරති කියන තැනට එන්නේ. විනීය ලෝකේ ලෝකයක් නැති බව දකින්නයි සතර සතිපට්ඨානේ වඩන්නේ කියලා මීට පෙරත් අපි ඔබට පැහැදිලි කරා. මෙන්න මේ පුංචි පැහැදිලි කිරීම අපි හැම දේශනයකදී උපක්ලේශ සූත්‍රවල පැහැදිලි කරා. ඒකට හේතුව තමයි මේ අවදිමත් ස්වභාවය මතුවෙන්නේ මේ අවබෝධය ඇති කෙනාට පමණයි. මේ අවබෝධය ඇති කෙනාට දෙයක් හම්බ වෙන්නේ නැහැ. බාහිරින්වත් සිතින්වත් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අතර මිදීම තමයි අවබෝධයට හේතු ඒ සත්‍ය දකින්න කෙනාට තමයි අවබෝධයටපත් වෙන්නේ. ඒතර මෙතන උපක්ලේශවල පේනකොට මේක විචිකිච්ඡාව, ඒ වගේම ඉලිප්පෙන ගතිය, ඒ වගේම තද ගතිය, එතකට මෙතන උපක්ලේශ විදිහට බුදුන් වහන්සේ පෙන්ලා තියෙනවා විචිකිච්ඡාව පෙන්ලා තියෙනවා අමනසිකාරය පෙන්ලා තියෙනවා ඒ කියන්නේ සවිතක්ක සවිචාර මෙන්න යථාභූත ඥාණයෙන් නොදැක්කොත් එතරත් උපක්ලේශයක් බවට එතන අවදිමත් ස්වභාවයේ ගිලිහෙන හේතු වෙන බවට තීන විද්‍ය තියෙනවා නම් ඒක නිදිමත තියෙනවා නම් ඒත් අවදිමත් ස්වභාවය මතුවෙන්නේ නැති බව ඒ වගේම අමනසිකාරය නිසාත් ඒක මනසිකාර ඒ කියන්නේ ඒක සවිතක්කන් සවිචාරන් දැක්කේ නැත්තම් මේ අනිමිත්ත සමාධිය ගැන කතා කරනකොට ලෝකෝත්තර සමාධිය ගැන කතා කරනකොට මේ ලෞකික සමාධි පටලව ගන්න එපා. ඒකේ නැහැ මේ අමනසිකාරය කියලා දෙයක්. එතකොට ඒකේ මානසික මේ අමනසිකාරය කෙලෙසයක් වෙනවා. අමනසිකාරය කියන්නේ මෙනෙහි නොකිරීම. නමුත් දැන් ලෞකික සමාධිය වල සිතට එන අරමුණු යටපත් කරනවා කියන්නේ මෙනෙහි නොකිරීම. නමුත් මෙතන තියෙන මෙනෙහි කරන්න කියලයි. එහෙනම් ඒ සවිතක්කන් සවිචාරන් සමාධියක් මෙතන තියෙන. එතකොට විතක්ක ਵਿਚාර සංසිඳන සමාධි, ලෞකික සමාධි, එතකොට සවිතක්ක සවිචාර සමාධි, ලෝකෝත්තර භූමි සමාධි. එතකොට එතන එන්නේ අන සවිතක්කන් සවිචාරන් මුල් අවස්ථාවේදී සත්‍ය දකින අවස්ථාව ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙන අවස්ථාව සද්ධා කියන්නේ සත්‍ය දකිනවා ඊට ගන්න වීර වීර කියන්නේ සතේ කියන්නේ අනිමිත්ත සමාධිය ලබන සතේ තුළයි මහා ප්‍රඥාව සත්‍ය දැකීම. එතකොට මෙන්න මේ කියන පංච ඉන්ද්‍රිය ධර්ම අරමුණේ සත්‍ය දකින තැන. එතකොට මෙතන මානසිකාර තියෙනවා. එන්න ඒක තමයි සත්‍ය දකිනවා කියන්නේ. එහෙනම් ඒ අමනසිකාරය කියන එක මානසිකාරය නොවුනොත් උපක්ලේශයක් බවටපත් වෙනවා. එතකොට තීන මිද්දේ අමනසිකාරේ එතකොට ඉපිලීම තැති ගැනීම එතකොට මේ මේ අපි දන්නවා මේ සබ්බේ සංඛාර දෙයක් කියලා ගත්තොත් තමයි ග්‍රන්ථ ධූරය තුළ වචී සංඛාර කාය සංඛාර මනෝ සංඛාර කියලා තමයි සබ්බේ සංඛාර හඳුනන. නමුත් ලෝක විදර්ශනා ධූරයට එනකොට ඒ ග්‍රන්ථ ධූරයෙන් මේ සත්‍යයට මේ ප්‍රායෝගිකව අත්දැකීම් ගත්තොත් ඔබට දැනේ දෙයක් කියලා දැකීම එනම් වචී සංඛාර શબ્දය තුළ දෙයක් කියලා දැනනොත් තමයි ඒ වචී සංඛාර වෙන්නේ. එහෙනම් මනෝ සංකාර වෙන්නේ ඒ සිතුවිල්ලත් දෙයක් කියලා දැනෙන නිසායි. ඒ කියන්නේ අපි ගත්තත් පවුනේ ඒ සතා අනුකම්පා කරනක එතනත් කෙනෙක් ඉන්නවා. දෙයක් තියෙනවා කෙනෙක් ඉන්නවා. දෙයක් තියෙනවා නම් කෙනෙක් ඉන්නවා. ඒ තමයි මේ ස්වමසිය මේ ස්වත්තා. හැබැයි දෙයක් නැතිව දකින්න නම් කෙනෙක් කියලා දෙ හම්බ වෙන්නේ නැහැ. එහෙනම් එතනම තමයි තියෙන්නේ. එතකොට අපි සත්‍ය දකින්න කියන තැන. එතකොට එතකොට දෙයක් තියෙනවා නම් එතන ඇවිදින කෙනෙක් ඉන්නවා එළවලු කපන කෙනෙක් ඉන්නවා වතුර බොන කෙනෙක් ඉන්නවා කරන දෙයක් දෙයක් වගේ දැනෙනවා ඒක શબ્දකවත් දෙයක් වර්ණකවත් දෙයක් හම්බ වෙන්නේ නැහැ શબ્ද වර්ණ එකතු වුණු තැන තමයි දෙයක් හම්බ වෙන්නේ අනේ එතන එතකොට මේ දෙයක් කියලා දැනන තැන පෙන්නනවා එහෙනම් දෙයක් කියලා දැනන තැන පෙන්නන එකමයි නිමිත්තක් කියලා දැනන එකක් තියෙන්නේ එහෙනම් නිමිත්තක් තියෙන තැන දෙයක්ත් තියෙනවා ඒතකොට ඒකට තව උපමට්ටම් වෙනවා තවත් අනුව්‍යංජන එනවා මේස පොට ඇඳන් කියලා දන්නකොට. එතකොට කෙලස් බවටපත් වෙනවා. අර පුංචි දරුවා ප්‍රභාසර සිතේ නිමිතිම ස්වභාවය. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක වැහෙනවා මේස පොත ඇඳන් කියන ඒවා. අර දෙයක් බවටපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට කෙලස් බවටපත් වෙනවා. එතකොට සාසවීයයි ඒක ආශ්‍රවයට හිත ඇති ධර්ම අනාශ්‍රව හටගත්ත කෙලස් හටගත්ත දෙයක් කියලා ගත්තාම අල්නවා ගැටෙනවා රාග දේශමෝ සිත් හට ගන්න. එහෙම වුණොත් අන්න එතන අර සාසවීය ස්වභාවයේ ආශ්‍රවපත් උනට පස්සේ අනේක සත්‍ය දැක්කොත් තමයි ශීනාශ්‍රව කෙලස් දිය වේගෙන යනවා. අන්න එතන අනාශ්‍රව වෙලා රහත් භාවයටපත් වෙනවා. ඒ තුල සාසවීය ස්වභාවයත් සමගමයි දිය වේගෙන යනවා. මෙන්න මේක තමයි නිවන් මඟ දිස අනතේ යන මා යන මාවත ලිපිනේ. ඉතින් මේ උපක්ලේශ සූත්‍ර තුල පෙන්නන්නේ මෙන්න මේ මෙතන මේ අවසානයේ ඒ ඒ ඒ ඒ විදර්ශනා සමාධියක් ලබන ඒ අනිමිත්ත සමාධියක් ලබන මොහොත ඒ හැම දෙයකම මිදෙන අවස්ථාවට එන තැන. එතකොට මේ හැම දෙයක්ම මේ මේ උපක්ලේශ වැදගත් වෙනවා මේ මේ මේ පිරෙහෙන්න හේතු වෙනවා. ඒ මන ඒක සත්‍ය නොදැක්කත් එන අරමුණේ සත්‍ය දකිනවා කියලා අපි කිව්ව ස්කන්ධය උදේ දකිනවා. ඒ නොදැක්කත් පිරෙනවා. එතකොට අපි කිව්වේ අමනසිකාරය නිසා පිරිනව. එතකොට තීන මිද්දේ නිසා පිරිනව. එතකොට විචිකිච්ඡා සැකයක් තියෙන නිසා පිරිනව. එතකොට තැති ගැම්ම නිසා එන අරමුණු ඇත්ත කරගෙන තැති ගැම්මකට ලක් වෙන. එතකොටත් පිරිනව. එතකොට ඒ අරමුණේ එතකොට ඉලිප්පීමක් තියෙනකොටත් පිරිනව. හොඳයි සුඛයි අෂ්ටාකාන්ත මනපා කියලා කියනවා ඉලිප්පීමක් එනවනම් ඒත් පිරිනව. එතකොට නානත් සංඥා ඒ කියන්නේ නානත් සංඥා විවිධ සංඥා මතුවෙනවනම් එතකොටත් ඒ අවදිමත් ස්වභාවය මතුවෙන්නේ නැහැ. එතකොට වෙනද විදියටම පේනවා වෙනද විදියටම ඇහෙනවා වෙනද විදියටම දැනෙනවා. ඒ කියන්නේ අත්දැකීම මේ සාමාන්‍ය රහතන් වහන්සේ ස්වභාවයේ අන්ධ වෙලා නැහැ, බීරි වෙලා නැහැ. වෙනද විදියට පේනවා කිව්වේ එකයි, ඇහෙනවා කිව්වේ එකයි, දැනෙනවා කිව්වේ එකයි. එතකොට රහතන් වහන්සේගේ ස්වභාවයේ රස පටිසංවේදී රස රාගන පටිසංවේදී වර්ණ පටිසංවේදී වර්ණ රාගන පටිසං ශබ්ද පටිසංවේදී ශබ්ද රාගන පටිසංවේදී ගන්ධ පටිසංවේදී ගන්ධ රාගන පටිසංවේදී එතකොට මෙන්න මේ පටිසංවේදී සාමාන්‍ය වෙනද විදිහටම ඒක මේ ශරීර කූඩුව අර රොබෝ කෙනෙක් වගේ හරියට මැෂින් එකක් වගේ වැඩ කරනවා ඒ දැන ස්වභාවය දැනෙනවා හැබැයි එතන කෙනෙක් පුජ්‍යලේ දෙයක් කියලා ගන්න නැති නිසා කෙනෙක් පුජ්‍යලේ දෙයක් හම්බ වෙන්නේ නැහැ අනේකයි රාගේ සංසිඳනවා කියන්නේ රස රාගන පටිසංවේදී කිව්වේ. ඒ විදිහටම තමයි දෙයක් විදිහට ගන්නකොට මනසින් එන ආරම්මනේ දෙයක් වගේ වෙනවා. ඒතර මෙත්තා කරුණා මුදිතා කියන ඒවා සාමාන්‍යයෙන් අපි කතා කරන ඒක සංඥාවක් විදිහට සුක්ම සංඥා ස්වභාවයක් විදිහට මෙනේ. ඒක අපි ධර්මේ තවත් පැතිකඩකින් පැහැදිලි කරනවා. නමුත් එතන නිවන් මාර්ගක් අපිට හම්බවන්නේ නැහැ. අන්තික බහැලයි තියෙන්නේ. ඒවා ලෞකික දේවල්. ලෞකිකව කරන කටයුතු. හැබැයි ලෝකෝත්තර භූමියේදී ඇත්තටම කිව්වොත් ඒවත් දෙයක් කරගෙන මනෝ විඥානයනොත් එන ආරම්මණයක් විදිහටයි. එතකොට දෙයක් කියලා දැනෙනවා නම් ඒ හැමතැනම එහෙනම් කරුණා කරන්න කෙනෙක් ඉන්නවා. මෛත්‍රී කරන කෙනෙක් ඉන්නවා. එතකොට අනාත්ම ධර්මය හමු වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කරන මෙතන සත්වයේ පුජ්‍යලයක ආත්මයක් නැති බවයි. ඒකයි චක්කු නිච්ඡං වා අනිච්ඡං වා අනිච්ඡං බන්තේ මහණෙනි අස නිත්‍ය දානිත්‍ය දානිත්‍යයි ස්වාමීනි. එහෙනම් ඒ ආත්ම වශයෙන් ගත හැකිද නොහේතම් බන්තේ කියලා කිව්වේ. එතකොට වේගෙන් පැහැදිලි කරපු මේ කාරණා ටික මීට පෙරත් අපි ඔබට මේ උපක්ලේශ සූත්‍ර පැහැදිලි කරනකොට කරනවා. හැබැයි මෙතනදී දැන් විශේෂ කාරණා කියප එකටයි එන්නේ. ඒ කියන්නේ ඔබ මෙතනදී හඳුනාගත්ත මේ දේශනය තුළ මේ අතිනිධ්‍යානාව කියන එක. එතකොට මේ අතිනිධ්‍යානාව කියලා අපි පෙන්නවා මේ එකම අරමුණක සිට තබාගෙන ලබන ලෞකික සමාධියත් උපක්ලේශයක් බවට පත් වෙනවා මේ විදර්ශනා සමාධිය තුළ. එතකොට මේක ඊටාම වැදගත් අවස්ථාව මේ ලෞකික සමාධි හොයන අයට ඔබ මේ තුලින් හොඳ පණිවිඩයක් දකිනවා. ඒ කියන්නේ විදර්ශනා සමාධිය අහිමි වෙන්න ඒ නිමි ඒ එකම නිමිත්තක බැසගෙන සිටීමම හේතු වෙනවා. එතකොට එතනින් ගැලවෙන්න බැරි නිසා ඒ සංඥාව සකස් වීම තුළ ඒ අපි දන්නවා ප්‍රථම ධානවල සංඥා රූප සංඥා ස්වභාවවල රූප ලෝකවල සකස් වෙන ආකාරය. එතකොට අපි දන්නවා අරූප ධානවලත් ඒ රූප සංඥා අරූප සංඥා ස්වභාවවල සකස් වෙනවා. ඒතර ඒවැ බැසගෙන හිටියොත් එහෙම මෙන්න මේ මේ විදර්ශනා සමාධියක් හමුවන්නේ නැහැ. විදර්ශනා සමාධිය තියෙන සවිතක්ක සවිචාර මෙනෙහි කිරීම තුළ සත්‍ය දැකින තුළ සත්‍ය දැකීම තුළ මිදෙන සමාධියක් තමයි විදර්ශනා සමාධිය. නැත්නම් හිර වෙලා හිටියොත් එකම නිමිත්තකාරී බැසගෙන සමාධියක් කියලා ඉර වෙලා හිටියොත් ඒකම උපක්ලේශයක් බවට පත් වෙනවා විදර්ශනා සමාධිය තුළදී. ඒක නිසා ඊටාම වැදගත් මේ කියන කාරණාව අතිනි ධානාව චිත්ත උපක්ලේශයකයි බුදුන් වහන්සේ පැහැදිලි කරන එක. ඒතර ඒක මනාකොට ඔබට දකින්න ලැබෙනවා. එතකොට නානත් සංඥා චිත්තස්ස උපක්ඛලේසෝති इति විදිත්වා නානත් සංඥා චිත්තස්ස උපක්ඛලේසං පජහයි එතකොට අතිනි ධාන අතිනි ධායි තත්තං රූපාණං චිත්තස්ස උපක්ඛලේසේති इति විදිත්වා අතිනි ධානත්තං රූපාණං චිත්තස්ස උපක්ඛලේසා පජහතෙන් අනේ දුරු කරලා දුරු කරන්න කියලා බුදුන් වහන්සේ අර විදර්ශනා සමාධිය අනිමිත්ත සමාධිය බවට පත් වෙන අනිමිත්ත සමාධියටපත් වෙන නම් ඒ කියන්නේ මේ නිවන් මාර්ගය යෝගාවචරයේ ඒ ලෞකික සමාධිත් උපක්ලේශයක් බවට පත් වෙන බව දැනගෙන සිටිය යුතුයි. ඒක නිසා තමයි අපි කියේ සති නිමිත්ත වඩන සමාධිය මිදබික්කය බික්කු මේ ශාසනය එකක් නොවන බව, එය පස්සක තවස කරපු දේ බව, එය කුමන හෝ ආකාරයකින් අද සමාජයට බැහැලා තියෙනවා. භාවනා පන්ති වලින් බැහැලා තියෙනවා. නමුත් මේ සමාධිය, ඒ සමතේ එක්තරා අවස්ථාවකදී මේ සිත දකින්න වැදගත් වෙනවා. සමත විපස්සනා යුගන්ධන් ගමනක් කියවේ නිසා චිත්ත ඒකාග්‍රතාවය වැදගත් වෙනවා. හැබැයි ඒ චිත්ත ඒකාග්‍රතාවය වැදගත් වුණා කියලා ලෞකික සමාධිය වැදගත් වෙන්නේ නැහැ. ලෞකික සමාධිය තුළ ඒ සමාධි අවස්ථාව තුළ ඇත්තටම අර මානසිකාරය තුළ අර මෙතන සත්‍ය දැකලා මිදෙන්න උදව්වක් වෙනවා. ඒකත් නෑ කියන්නේ නෑ. නමුත් ඒකිනුත් මිදිය යුතු වෙනවා. ඒ කියන්නේ විදර්ශනා සමාධියක් ලැබීම සඳහා එහෙනම් ලෞකික සමාධිම උපක්ලේශයක් වෙනවා විදර්ශනා සමාධිය සඳහා එහෙනම් ලෞකික සමාධියනොත් මිදෙන්න ඕනි මේ විදර්ශනා සමාධියක් ලැබීම සඳහා. ඒතර විදර්ශනා සමාධිය කියන්නේ ඇත්තටම අරහත් සමාධියටයි ගොඩක් මේකේ අවසානයේ වශයෙන් ගත්තාම නැත්නම් සෝවාන් සකදාගාමි අනාගාමි භූමිල සමාධි අවස්ථාව විදිහට පෙන්නවා. ඒක ග්‍රන්ථ ධූරයේ විසින් විදර්ශනා ධූරයට එනකොට අපිට දකින්න ලැබෙන කෙලෙස් සංසිඳීමක්මයි දිගටම සත්‍ය දැකීමක්මයි. ඒතකොට ඒක ඊටාම නිර්මලයි. ඒ ඒ ප්‍රායෝගික අධ්‍යක්ෂින් සහිතව යන ඒ විදර්ශනා ධූරයට අනුගතව ඒ ප්‍රායෝගිකව අත්දකින්න දේ. ඒ වගේම දැන් අපි යමු ඊගාව ඡේදයට අනුරුද්දේනි මම අප්‍රමාත්ව කෙලස්තාවන වැර ඇතිව නිවනට මෙහෙයු සිත් ඇතිව වසන්නේ මුළු රැයද මුළු දවසද මුළු දිවාරය දෙකමද ඔබාසේ දනිමි රූප නොදක්කිමි. උතර මෙන්න මෙතන ඊටාම වැදගත් තැනක් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. අනුරුද්දේනි මම අප්‍රමත්තව ඒ කියන්නේ අප්‍රමාදීව දැන් මෙතන කියනවා සෝකෝ අහං අනුරුද්ධා අපමත්තෝ ආතාපි පහියන්තෝ විහරන්තෝ ඕබා සම්පි කෝ සංජානාමි ච රූපාති පස්සාමි රූපාති හි කෝ පස්සාමි තච ඕබාසං සංජානාමි කේවලම්පි රත්තිං කේවලම්පි දිවසං කේවලම්පි රත්තින්ද්‍රයනි රත්තින්ද්‍රයන්ති තස්ස අනුරුද්ධා ඒතද හෝසි. කෝනුකෝ හේතු. එතකොට මෙතනදී බුදුන් වහන්සේ පැහැදිලි කරන පරිවර්තනයෙන් බැලුවොත් වෙයි 357 වෙනි පිටුවේ. එතකොට අනුරුද්ධේනේ මම අප්‍රමාතව දැන් කෙලස්තාවන වැර ඇතිව අපමත්තෝ ආතාපි සම්පජාන කියන එක ආතාපි පහියන්තෝ. එතකොට නිවනට මෙහෙව් සිත් ඇතිව වසන්නේ දැන් මෙතනදී බුදුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ අනිමිත්ත සමාධිය සතර ඉරියව්වෙම පවතින බව. ඒක අපි කිව්වේ අරහත් සමාධිය සතර ඉරියව්වෙම පවතින බව. ඕර මේක ඉස්සරහට යනකොට තේරෙන්නේ මේ අරහත් සමාධිය ගැන හොඳට බුදුන් වහන්සේ මේ මේ උපක්ලේශ සූත්‍රය තුර අපිට දකින්න ලැබෙනවා. එතකොට බුදුන් වහන්සේ දේශනා කරනවා පැහැදිලිවම දවස මුළු දවසම ඒ කියන්නේ මුළු රැයද මුළු දවසද මුළු දවාරය දෙකද දිවාරය දෙකද ඕපාසයේ දනිමි. අන්න ඒ උපක්ලේශ උපක්ලේශ සංසිඳලා වාසය කරනවා නම් ඒ නිවනට මෙහෙය සිත් ඇතුව වසන්නේ නම් දිවාරය දෙකම ඕපාසයේ පවතිනවා කියනවා. ඒ කියන්නේ අනිමිත් සමාධිය පවතිනවා කියනවා. දිවාරය දෙකම පවතින්නේ කොහොමද? ඔබ හිතනවාද පරයන්ක කියලා? නැහැ. මේ සතර ඉරියව්වෙම මේ සතර ඉරියව්වම තොර සමාධියක් තමයි මේ විදර්ශනා සමාධිය කියන්නේ. ඔබ එදිනදා වැඩ කරනකොටත් ඒ හැම දෙයකින් මිදුණු ස්වභාවයකට අවදිමත් ස්වභාවය ඔබ අභ්‍යන්තරයෙන් චිත්ත අභ්‍යන්තරයෙන් මතුවෙනවා. හැබැයි ඒ තුළ ඔබට කිසිම කම්පාවක් නැහැ. ඔබ සාමාන්‍ය විදිහට කටයුතු කරනවා. ඒ රස රාගන පටිසංවේදී කියන තැනට යන්නේ. රස පටිසංවේදී ඒක නිසා සාමාන්‍ය විදිහටම දැනෙනවා කටයුතු සිද්ධ වෙනවා. හැබැයි ඔබ ඊටාම පුදුමාකාර සාන්ත ස්වභාවයකින් සහැල්ලුවකින් තමයි කටයුතු කරන්නේ. ඒතර ඔබට ඒව එකක්වත් උපාදාන වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මිදිලා ඉන්නේ. මේ නිසා තමයි අපි කිව්වේ මේ අනාගාමී භූමිය ගටිකාර අනාගාමී කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මේ අවබෝධයටපත් වෙන ඕනම කෙනෙක් මෙතන නැවත ගර්භයක් පනවන්නත් බෑ. ඒ කියන්නේ ditthිච අනුපගම්ම සීලවා දස්සනේන සම්බන්ධ දර්ශනයටපත් වෙලා ඉන්නේ. කාමේසුිනීය ගේදං කාමේසුිනීය ගේදං එක ආයතන පිනවීම සිද්ධ වෙන්නේ නැහැ. එතකොට නහි ජාතු ගබ්බසේයම් පුනරති. නැත්නම් ගල්පේක සකස් වෙනත් හේතු නැහැ. එතකොට මේ දිට්ඨිච අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියනකොට මේ දර්ශනේ මොකද්ද කියන්නේ ගොඩක් අය දන්නේ නැහැ. ඒ වගේම සබ්බස්ස සූත්‍රයේ දස්සනා පහතබ්බා කියනකොට ගොඩක් අය මේ දර්ශනේ මොකද්ද කියලා දන්නේ නැහැ. අද ග්‍රන්ථ ධූරයේ ගොඩක් අය මේ මේ පළවෙනි වතාවට සමහර විට මේ දේශනාවෙන් අපි හෙලි කරන කාරණාවෙම මුළු සමාජයටම අවදි වෙන්න හේතු වෙනවා. ඒ කියන්නේ ඇත්තටම අනිමිත්ත සමාධිය කියන එක මේ වෙනදා විදියටම පේන දර්ශනයට එහා ගිය දර්ශනය අවදිමත් බවක් සිතේ ඇති වෙන බව මේ මේ සිතේ මිදෙන ස්වභාවය ගැන බොහෝ අයට අවබෝධයක් නැහැ. ඒක ප්‍රත්‍යක්ෂ වෙන බව අපේ ඔබට ඒ අත්දැකීම් සහිතවම එලි කරන්න කිව්වන්නේ නිසා. ඒතොර දැන් හේතු වෙලා තියෙන බොහෝ අයට එතන අං අවබෝධයපත් වීගෙන යනවා. ප්‍රත්‍යක්ෂ පතුර. හැබැයි කිසිම පොතක මේක ලියන්න පුළුවන් දෙයක් නෙමෙයි. පොත්වල ලියන්න බැරි කාරණාවක් තමයි විදර්ශනා ධූරය කියන්නේ. පොතේ තියෙන කාරණා සයිද්ධාන්තිකයි. ඉතින් ඒ තුල ග්‍රන්ථ ධූරය තුල ඒ ග්‍රන්ථ ධූරයේ තියෙන සයිද්ධාන්තික කාරණාව තුලින් ප්‍රායෝගිකව අධ්‍යක්ීම් ලබන ඒ අධ්‍යක්ීම තුල ඒ විදර්ශනා ධූරය මතු කරගත යුතු වෙනවා. ඉතින් ඒක තමන්ට අත්දකින ආකාරයයි ඒ තුලයි මේ මතුවන්නේ. එතකොට මෙන්න මේ සූත්‍රය තුල බැලුවොත් අපිට මේ ඡේදය තුල තවදුරටත් මේක බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. රූපේ දක්මි එතකොදු ඕභාසය නොදකිමි. දැන් රූපය දක්ිනවා නම් ඕභාසය නැහැ කියලා කියනවා. ඒක ඒක මූලික අවස්ථාව මේ පැහැදිලි මේක ගැඹුරට යනකොට මේක තවත් ටිකක් ගැඹුරු වෙනවා. ඒ කියන්නේ අනුරුද්ධයනි මට තෙල සිත්වේ මුළු රැයද මුළු දවසද මුළු දිවාරය දෙකද මම ඕභාසය දනිමි. ධනිමිද රූප නොදකිමි. අන්න රූපේ දැක්කොත් ඕභාසය නැහැ කියනවා. ඕභාසය දැක්කොත් රූපේ නැහැ කියනවා. ඒතකොට මෙන්න මෙතන ඊටාම වටිනවා මේ කියන තැන. මේක තමයි මූලික අවස්ථාව ඔබටත් අත්දැකින්න ලැබේ. ඔබට සාමාන්‍යයෙන් බිත්තිය පේනවා, ගහ පේනවා, පොළොව පේනවා, සෑම හැමදේම පේනවා. පේනකොට ඔබට ඒ රූපේ පේනවා. ඒ රූපේ පේනකොට ඔබට ඒට යාගිය අවදිමත් ස්වභාවය මතුවෙන්නේ. මොකද ධර්මයේ දකිනකොට ඔබට ඔබට අවබෝධ වෙනවා යථාභූත ඥානෙ පැහැදිලි කරනකොටත් ඔබට අවබෝධ වුණා. දෙයක් නැති බව බාහිර දෙයක් නැති බව රූපයන්තේ දෙයක් හම්බ වෙන්නේ නැහැ නාමයන්තේ දෙයක් හම්බ වෙන්නේ නැහැ ඒතර අරමුණේ මිදෙන ස්වභාවයක් එනවා මෙන්න මේ සත්‍ය දකින්න කෙනාට තමයි මේ මතුවේන්නේ මොකද්ද ඒ කියන්නේ රූපේ බාහිර දෙයක් නැති බව රූපේ අන්තයෙන් දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒතකොට සිතේ දෙයක් නැති බව. ඒතකොට මේක ප්‍රායෝගිකව අත්දකින්න ලැබෙනවා. මේ එන අරමුණේ මිදීමක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අනු මිදීම. දැන් ඔබට රූපේ ප්‍රකට වෙන්නේ. අන්න එතකොට අනිමිත්ත සමාධිය ප්‍රකට වෙනවා. මේක තමයි වැදගත්ම තැන. මේක තමයි අපි ඔබට මේක පොඩ්ඩක් හිමීට හිමීට පැහැදිලි කරන්න හේතුව. ටිකෙන් ටික ගලපලා දෙන්න හේතුව. මොකද මේ සමාජයට අවදි වෙලා නැති එකක් සමාජයට පළවෙනි වතාවට එලි කරන්නේ. මේ විදර්ශනා ධූරයේ අවුරුදු සියවස් ගණනකට පස්සේ මේ එලි කරන්නේ. අද බොහෝ අය නිකන් කටමැද දොඩවනවා. සමහරලාට මේ අත්දැකීමක්වත් නැහැ. රහත් වෙලා කියලා හිතනවා. එහෙම එහෙමද අරහතුන් වහන්සේලා කියලා කියා ගන්නවා. මේ සමාධියවත් මේ අත්දැකීමක් නැහැ. මේ අත්දකින්න අත්දකින්නේ නැහැ ඇත්තටම. ඇත්තටම මේ ප්‍රත්‍යක්ෂතාවයක් නැහැ. අපිට තේරෙන වෙන වෙන ඒවා ගොඩාක් කියවනවා. ඒ කියවනකොට ඒ සේරම තියෙන උපක්ලේශ. එතකොට තේරෙනවා මෙච්චර උපක්ලේශ ප්‍රමාණයක් තියාගෙන කොහොමද මෙයාට අනිමිත් සමාධියක් උපදින්නේ? කවදාවත් නැහැ. සමහර වයසට ගිහිල් අරහතුන් වහන්සේලා කියලා කියන්නේ තනිකරම ඇත්තටම බැලුවොත් හිත හිත ඒ මනෝමයෙන් හිතනවා. හිතුවට අර සිතුවිලි නෙමෙයි ඇත්තටම මේ අවදිය කියන්නේ. අවදි කියන්නේ සිතුවිලි මිදුණු ස්වභාවයක්. ඒක නිසා හොඳටම මේ හොඳටම ඔබට නොතේරුණාට අපිට මනාකොට අවබෝධයි මේ විතක්ක සංඥා සංකා සමුදේ චරන්ති කියනකොට අපිට තියෙන ඒ අභ්‍යන්තර විතක්ක සංඥා සංකා කියන සමුදේ චරන්ති කියන මෙන්න මේ ඥානෙට හසු වෙනවා මේ අයගාව මේ උපක්ලේශ තියෙන්නේ කියලා. මේ අය තාම දර්ශනයටපත් වෙලා නැහැ. මේ ප්‍රසිද්ධිය හඹාගෙන යෑම තුළ මෙයට මේ එතරම් තියෙන උපක්ලේශයක්. මෙයා හොයන්නේ ප්‍රසිද්ධිය, කීර්තිය. මේ හොයන්නේ මේ තවත් ඡන්ද ඡන්දන් ජනිත කියන එක. ඒ කියන්නේ තවත් කෙලෙසකට අහු වෙලා ඡන්දයක් පස්සේ දුවන්නේ. ඒ කියන්නේ ආයතන පිනවීම කොටසක්ම තමයි ඔය කරන්නේ. ඒ ධර්මයේම උපක්ලේශයක් කරගෙන ධර්මයේම උපක්ලේශයක් කරගෙන අතරම <laughs> ඒයම දන්නේ නැහැ. ඒයා ඉන්නේ ධම්මුද්දච්ච එක කියන්නේ. ඒයා ඒකම කියන අනිත් අයට ධම්මුද්දච්චකට යන්න එපා කියලා. නමුත් ඒයා ඉන්නේ ධර්මුද්දච්ච එකමයි. ඉතින් මේ අරහතුන් වහන්සේලා කියා ගන්න මේ අරහතුන් කියන්නේම කෙනෙක්. ඇයි හර හතුන් නැහැ මේ හිතේ. මේ ධර්මය තුල අර හතුන්ලා නැහැ. ඒක අපි නැවත නැවතත් කියන මිට කලනුත් කියලා තියෙනවා. අර හතුන්ලා නැති බව. මේක කෙනෙක් පුජ්‍යලේ නැහැ. අර හතුන් කියන්නේ සත්ත්ව පුජ්‍යල කතාව. මේක ඇත්තටම ආර්යයන් කියන්නේ කෙනෙකුට නෙමෙයි මේ බුදුන් වහන්සේ විග්‍රහ කරනවා මේ මේ ආර්යයන් කියන වචනේ. මේ ආර්යයන් කියන වචනේ මේ ඉදබික්කේ බික්කු මේ ශාසනය භාවිතා කරන්නේ සත්ත්ව පුජ්‍යල දෘෂ්ටියෙන් ගිලිහුණු තැනයි ආර්ය භාවය. ආර්ය ස්වභාවය. ආර්යයන් වහන්සේලා දෙන්නෙක් නෑ කියවන්නේ නිසා. රහතන් වහන්සේලා නම් මේ මේ ධම්මදින්න රහත් වෙලා දේශනා කරත් අතරම අතරම කිව්වොත් එහෙම අපි දන්නවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ රහත් වෙලා දේශනා කරත් එතකොට සරියුත්ත්‍රිමේ දේශනා එකම ධර්මයේ කියවෙන්නේ. ඒ ධර්මයේ තුල සත්පුජ්‍යය දෘෂ්ටියක් තියෙන්න බෑ. කෙනෙක් නෑ. ඒ ආර්ය භූමියයි. ඒ ආර්යයන් වහන්සේලා දෙන්නෙක් නෑ කියවේ නිසා. ඇත්තටම අර ආර්යයන් වහන්සේට ආර්යයන් වහන්සේත් නෑ. සත්වයේ පුජ්‍යලයක් නැහැ. ඒතර කෙනෙක් නැහැ. ඒක අපිට හම්බ වෙනවා ග්‍රන්ථ දූරෙන් අපිට දකින්න ලැබෙනවා. කේවට්ට පුත්‍ර සාතිය භික්ෂුවට විඥානං අනිදස්සනං කියන දේශනාව තුළ තියෙන විඥානයක් නැහැ කියලා. අද මේ අර හතුන් කියන හැට චින විඥානයක් ශක්තියක් කළ බල ගැන්වෙලා. <laughs> එහෙම දෙයක් නැහැ. විඥානය කියලා දෙයක් නැහැ. විඥානය කියන්නේ ඊතර දැන දෙයට විතරයි. ඊතර ඊතර දැන දෙ. අපි කියනවානේ සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන, ඒ වගේ පටිතිත විඥාන, අපටිතිත විඥාන, එය අනිදස්සන විඥාන, ඔය ඔක්කොම විඥාන විඥාන කියන්නේ ඊතර ඊතර දැන ස්වභාවයට විතරයි. විඥානය කියලා දෙයක් ඔයවත් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒක විදර්ශනා ධූරයටයි අහුවෙන්නේ. නමුත් ග්‍රන්ථ ධූරයට මේක නිකන් තවත් එක දැනුමක් විතරයි. ඉතින් තවත් එක් දැනුමක් කරගෙන තාම <laughs> අරහත්ත්වයක් ගැන කතා කරනවා නම් ඒ අරහත්ත්වයේ නැති වුණු තැන තමයි ඒ අය අරහත්ත්වයටපත් වෙන්නේ කියලා අපි කියන. අරහත්ත්වයට අරහත්ත්වය ගැන කතා කරන එක නවත්තපු දවසට ඒ අය අරහත්ත්වයටපත් වෙනවා. එහෙම නැතුව නම් එතන එහෙම දෙයක් නැහැ. ඔබ රැවටෙනවා පමණයි. ඉතින් දකින්න අපිට අපි අපිට කාරු හරි ඵල ගැන කියන ගියොත් අපි කියනවා අපිට ඵලයක් තියෙනවා. මේ ඵලේ නැතුණු දවසට අන්න එදාට අපි ඇත්තටම ඵලයටපත් වෙනවා. ඒක අපි ඵල ගැන කවදාවත් කතා නොකරන හේතුව මුළු සමාජයම හරියට නිකන් බූ අල්ල වගේ අල්ලගෙන ඉන්නේ ඵලට. අපි නම් පළ ඔක්කොම පැත්තකට දාලා ධර්මය මෙන්න මේකයි දුකෙන් මිදෙන මග මේකයි මේ දුකෙන් මිදෙන්නයි ලෝක සත්‍යයට සසර දුකෙන් මිදෙන්නේ සත්‍ය අවබෝධ ඒ නිර්මලව ශ්‍රී සද්ධාර හරියටම ඒ ප්‍රායෝගිකව අත්දකින ආකාරය ඔබට මේ පැහැදිලි කරන ආකාරය තුළ ඔබ සාන්දිටික වෙලා ඔබේ ප්‍රත්‍යක්ෂතාවයට පත් වුණොත් පවණයි. ඔය කියන කිසි දැනක ප්‍රත්‍යක්ෂය නැහැ. ඒවා අපිටත් පැහැදිලි කරනවා ගොඩක් අය. ඇත්තටම එතන ප්‍රත්‍යක්ෂ වීමක් සිද්ධ වෙන්නේ සමාජයේ පිරිසුදු වෙන්න ඕනේ. නිර්මල වෙන්න ඕනේ. හැබැයි බොහෝ අය කරන විගඩන් වලට වැඩිය ඒ එකේ රැවටිලි වලට වැඩිය යමක් ප්‍රකාශ කරනවා නම් අපි ඒක අගය කරනවා. යන්තම් හරි අඩු ගන්න උත්සාහ කරන එක වරදක් නෙමෙයි. නිවන් දකින්න උත්සාහ කරනකොට අද බාහ්‍ය තාපසතුමා කියන්නේ බොරුවට රහත් කියපු කෙනෙන්නේ. ඒතකොට බාහ්‍ය තාපසතුමාට ඕන වෙනවනේ ඇත්තටම රහත් වෙන්න. ඒක නිසානේ දාරුචීර විදියට එන්නේ. ඔය දරකොට්ටේ ඇඳගත්ත ඉඳන් මේ හිතන්නේ එතකොට ඊට පස්සේ අතරම රහත් භාවයට පත් වෙන ආකාරය දැනගන්න බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නේ මුණ ගැසෙන්නේ. එතකොට ඒ වගේ අදටත් බොරුවට රහත් කියන අයනේ ඔක්කොම උතන ඉන්න රඟපාන අයනේ. ඒගොල්ලන්ට මේ දර්ශනය නැහැ. මේ දර්ශනටපත් වෙලා නැහැ. මේ අනිමිත්ත සමාධියක් නැහැ. මේ අනිමිත්ත සමාධියට උපක්ලේශ වෙන ඒවා පැහැදිලි කරගන්න හැකියාවකුත් නැහැ. ඒක උපක්ලේශයක් කියලා දන්නෙත් නෑ. ඒ අය ඉන්නේ උපක්ලේශවල කියලා ඒ දන්නෙත් නෑ. ඒයට තව ඉස්සරහට මේක උපක්ලේශ සූත්‍රය විතරක් නෙමෙයි. ඉස්සරහට තව ගැඹීර ඔබට දේශනා අහන්න ලැබෙයි. ඒ දේශනාවල ඔබට දැනෙයි මේ මේ සම්පූර්ණයෙන්ම මේ ස්වභාවය මීටත් වැඩිය හොඳට පිරිසුදු වෙලා අහන්න ලැබෙයි. එතකොට ඔබට පුදුමාකාර අවබෝධයක් ඇති වේවි. ඇත්තටම සැබෑම රහතන් වහන්සේලා සැබෑම මඟඵලලාභී සැබෑම කෙලෙස් සංසිඳපු ස්වභාවයට මතුවෙන අය බොහොම නිර්හංකාරව නිහඬව ඔබට හමු වේවි. ඒක ඔවුන් කවුරුත් කතා කරන්නේ නැති බව අපිත් දන්නවා. මොකද එතන කෙනෙක් නැහැ. කෙනා නැති වුණාට පස්සේ මම මලා කියලා වැඩක් තියනවද කාටවත් නැහැ. ඒක කවුරුත් කියන තරම් මෝඩද? හේත් නැහැ. දැන් ඉන්න ඒ අඥාන මෝඩය. ඒ අය දන්නේ නැහැ රාත් කියන්නේ මොනවද කියලා. ඉතින් ඒක ඔය කියන වචන වලින්ම ඔබටම කවදා හරි ආයක සාක්ෂාත් වේවි. මේක පෙර දැක්මක් විදිහට ඔබට මේ වචන ටික හේතු වේවි. එතකොට බුදුන් වහන්සේ මෙතන කියන්නේ දවල් රැ දෙකේම තියෙන අන සමාධිමත් අවස්ථාවක් තමයි විදර්ශනා සමාධි. ඒක අරහත් සමාධිය කියලා අපි නිතරම පැහැදිලි කරා. මේකේ අවසානයේදී ඒ ඒ වචන වලින්ම ඔබට මේ සූත්‍රය තුල දකින්න ලැබෙවි. තව ඉස්සරහට පැහැදිලි කරගෙන යනකොට එක වචනයක පවා විශාල විශාල අවබෝධයක් ඇති වේවි ඔබට මෙහෙම පැහැදිලි කරනකොට. ඒ එතකොට රූපේ දකිනම් අන්න ඕබාසයේ අහිමි වෙන බව. ඕබාසයට පත්වන විට රූපේ අහිමි වෙන බව. එතකොට මේක මූලික අවස්ථාව තමයි මේ අනිමිත්ත සමාධියටපත් වෙන ඒක අපි අත්දැකීමෙන් ඔබට දෙන පණිවිඩයක්. ඔබට ප්‍රත්‍යක්ෂතාවය තුළයි මේ පැහැදිලි කිරීම කරන්නේ. අපිට මේක විදර්ශනා ධූරයෙන් විතරයි හමු වෙන්නේ. ග්‍රන්ථ ධූරයෙන් මේක දකින්න හැකියාවක් මේ වචන පොතේ ලිව්වට අර පටිච්චසමුපාදයේ වරද්දවා ගත්තා වගේ තමයි. ඔබ දන්නවා රේණුකාය චන්ද්‍රමල හාමුදුරන්ගේ පොතේ පටිච්චසමුපාද විහරණය ඔබ අපිට කියවන්න පොතක් නැති නිසා අපි මේ පොත තුලින් ඒක දැක්කට ඒ පොත පරිහරණය කරාට කමක් නැහැ අපි එපා කියන්නේ. නමුත් අපි කියන්නේ ඒකේ සත්‍ය දකින්න ඒකේ අඩුපාඩු තියෙනවා. අපි ඒක හදාගමු. අපි උන්වහන්සේලාට කියන සකස් කරන ඇයට සත්‍ය ධර්මය හොඳින් අවබෝධ කරගෙන ඒ අඩුපාඩු අදාගෙන ඒ දේවල් කරන්න. මොකද සමාජයේ අතරම සත්‍යයට එන්න ඕනේ. මොකද බෞද්ධයෝ සරණයි. බෞද්ධින්ට නිවන් මාර්ග අහිමි වෙලා තියෙන්නේ එක එක දෘෂ්ටිවල ඉරවීම නිසායි. ඒ හැම දෙයකම මිදුණු තැන නිර්මලසේ සද්ධර්මය අවදි වෙනවා. එතකොට මෙන්න මෙතන මේ මේ බාහිර දෙයක් නැති බව දකින්නකොට සිත දෙයක් නැති බව දකින්නකොට මේ තියෙන මිදුණු අවස්ථාව තමයි අනිමිත්ත සමාධි අවස්ථාව තමයි ඒ රූප දර්ශනයේ මිදෙන අවස්ථාව තමයි මේ දර්ශනයටපත් වෙනවා කියලා කියන්නේ. එතකොට ඒක තමයි විදර්ශනය කියන්නේ. දර්ශනයේ මිදෙන එකයි විදර්ශනය කියලා කියන්නේ. සාමාන්‍ය දර්ශනය තමයි දර්ශනය. නමුත් ඒකේ මිදලා දකින්න දර්ශනය තමයි විදර්ශනය. ඒක ඒක නිසා මේ වචනේ අත්‍තරම අපි දකින්නේ ධර්මයේ තුලිනොයි. එතකොට රූපේ නොදකිමි රූපේ දක්මී නම් එතකොදු ඕබාසේ නොදකිමි. අනුරුද්ධයනි මට තෙල සිත්විය මුළු රෑද මුළු දවාලද මුළු රාත්‍රියද ඕබාසේ දනිම්ද ඒ රූපේ නොදකිම්ද ඒ සමයේ රූපේ දකිම්ද ඕබාසේ නොදනිම්ද ඊට හේතු කවරේද අන ඊට හේතු හොයන බුදුන් වහන්සේ ඒ කියන්නේ දැන් රූපේ පේනවා සාමාන්‍ය වෙන්ද විදිහටම පේනවා වෙනකොට ඕබාසේ නැහැ ඒ කියන්නේ අනිමිත්ත සමාධිය නැහැ ඊට පස්සේ ආය අනිමිත්ත සමාධිය මතුවෙනවා එතකොට හැමදේම පේනවා දැන් පේන්නේ නැති වෙලා නෙමෙයි මේ සතර ඉරියව්වෙමනේ දවල් රෑ දෙකේම. එතකොට දැන් රූපේ පේනකොට දැන් සමාධිය නේ. සමාධිය තියෙනකොට අන හැම දෙයකින් මිදුණු අර අපි කියන්නේ ඊතරම සමාධි. අර ඒක මතුවෙන. දැන් ඒක දකිනකොට මේක නෑ. එනවා මේකට හේතු බලන බුදුන් වහන්සේ ඊට පස්සේ දැන් මේ සම්බෝධියට පෙර මේ දක්වපු අත්දැකීමනේ මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට පැහැදිලි කරන්නේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මේ මේ මේ ඕබාසේ නැති නිසානේ අනිමිත්ත සමාධියට පිහිටලා නැති නිසානේ ඒකට ඒක චිරස්ථිතව පවතින්නේ නැහැ කියලා කියවනේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. ඒ නිසානේ මේ බුදුන් වහන්සේ ඒකට හේතු පැහැදිලි කරන කන්න මේ දෙකටම සිද්ධ වෙන්නේ. අනිමිත්ත සමාධියයි මේ කතා කරන්නේ. මේ විදර්ශනා සමාධිය ගැනයි කතා කරන්නේ. එසමයේ රූපේ දකින්ද ඕබාසිනෝ දකින්න. ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? අනුරුද්ධේනි මට මෙසේ සිත්වේ අන්න එකට කියනවා. මුළු රැයද මුළු දවාලද මුළු දවල් රැ දෙකෙහිමද මෙසේ මම රූපේ නිමිති මෙනෙහි නොකට දැන් රූපේ මෙනෙහි කරන්නේ නැහැ. දැන් රූප ආරම්මන එනවනේ. ඒක දැන් මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි නොකට ඕභාස නිමිති මෙනෙහි කරම්ද. ඒතර ඕභාස නිමිති කියන්නේ හැම මොහොතේ මිදුණු ස්වභාවයට සිය පවත්වනවා. ඒ සමයේ ඕස ඕභාසය දනිමි. අන්න එතකොට ඒ හැම දැන් හැම දෙයකම මිදුණු ස්වභාවයට අවදි වෙනවා. හැබැයි ඔබ දැන් මේක කරන්න ගිහිල්ලා ඔබ කරන්නේ යථාභූත ඥානේ අර සත්‍ය දැකලා මිදෙන ඒ ඒ තුලින් නෙමෙයි නම් ඔබට මේක එන්නේ දැනුමක් විදියටයි සිතුවිල්ලක් විදියටයි. ඒ කියන්නේ ඒත් අවදියක් ඇති වෙන්නේ නැහැ ඒක අවදියක් ඇති වගේ සිතුවිල්ල තුළ විඥාන මායාව තුළ අර ඔබට විඥාන මායාවෙම මවලා දෙයි නිකන් උනා වගේ මෝහනයක්. ඒක සත්‍යයක නෙමෙයි. යථාභූත ඥානය තුළ බාහිර දෙයක් නැති බවට බාහිර මිදෙන ස්වභාවයකට අවදි වීම තුළයි මේ සිදුවන්නේ. එතකොට ඒ සිතෙත් එවැනි මිදීමේ ස්වභාවයයි දෙක පැත්තෙම මිදෙන තනයි ඒ අවදිමත් ස්වභාවය මතුවේ. ඒක අපි ඔබට මනසේ ඔබට ඒක ඔබටත් අත්දකින්න ලැබෙයි. ඒ තමයි සත්‍ය කාරණා. එසේ එතකොට ඕභාසය දානේ රූප නොදකින් යම් කලක මම ඕභාස නිමිති මෙනෙහි නොකට රූප නිමිති මෙනෙහි කරම්ද ඕභාසය මෙනෙහිනකොට රූප නිමිති මෙනෙහි කරම්ද එස්සම මේ මට රූපය දකින දැන් ඕක තමයි මූලික අවස්ථාව. හැබැයි තව ගැඹුරු අවස්ථාවක් තියෙනවා. අනුරුතේනේ මම අප්‍රමාදව ආතාපන වීරය ඇතිව ඒ ප්‍රහිතාත්ම එතකොට ප්‍රහිතාත්ම වසනුමේ වසනියෙන් මුළු රැයද මුළු දවාලද මුළු දවාල රැය දෙකේද පරිත්ත වූ කර්මස්ථානයේ ඕභාසයක් දැනගනිමි. අන්න මෙන්න මේ මෙන්න මේ ඊටාම වැදගත් කාරණාවක් බුදුන් වහන්සේ දේශනා කරනවා. මෙතනදී බුදුන් වහන්සේ ගන්නවා පරිත්ත කියන වචනේත්. ඔය අපිට හම්බ වෙනවා පරිත්තාවේ අප්‍රමාණාවේ. පරිත්ත සුභේ අප්‍රමාණ සුභේ. ඒ කියන්නේ මේ යන්තම් මතුවෙන එකත් ඊටා හොඳින් මතුවෙන එකත්. පරිත්ත අප්‍රමාණාව කියන එක. එතකොට ඒ මතුවෙන්නේ මොකද්ද මෙන්න මේ මේ දැන් මෙතනදී බුදුන් වහන්සේ කියන්නේ එතකොට ආතාපන වීරය ඇතිව ඒ කියන්නේ මෙතනදී අර කෙලස්තාවන වැර ඇතිව ඒ කියන්නේ ආතාපන වීරය ආතාපි පහියන්තෝ විහරන්තෝ පරිතත්තං චේව ඕබාසං සංජානාමි. එතකොට අන්න එතන තමයි එතකොට මේ අප්‍රමත්තව ඒ කියන්නේ මේක දිගින් දිගටම හොඳින් අධ්‍යයනය කරනකොට හොඳින් මේක මෙනෙහි කරනකොට නැවත නැවත නැවත නැවත මේක පුහුණු වෙන විට ඒ කියන්නේ ඒ කියන්නේ එන අරමුණ සත්‍ය දකින විට බාහිර දෙයක් නැති බව දෝ රූප ආරම්මණයෙන් මිදෙන විට ඒ රූප සංඥාවෙන් මිදෙනකොට ඔන්න ඔන බාහිර තියෙන සොයඳ විදිහට පේන එක ඇත්තටම අගයක් නැති වෙනවා. මෙතන ඇත්තටම ප්‍රායෝගික සිද්ධ වෙන්නේ වටිනාකමක් නැති වෙනවා. ඒකයි චන්දරාගයම දුර වෙන එකම තමයි. ඒ කියන්නේ කෙලෙස් සංසිඳන එකම තමයි. ඒ කියන්නේ බාහිර දෙයක් නැති බව Tamanට දැනෙන්න ගන්නකොට අනකොට විතක් අඩු වෙනවා. එතකොට ඒවට බැස ගන්න නැහැ. එතකොට ප්‍රීති සුඛ කියන ස්වභාව වෙනවා. ඒවත් එතකොට සංසිඳිලා යනවා. එතකොට ඇත්තටම මේ අර ලෞකික දාන ස්වභාවම මිදි මිදි යන ඔබට අත්දකින්න ලැබෙනවා. වැඩි කතා කරන එක ඒවට එච්චර නෑ හිස් දෙසිස් කතා ඒවා එච්චර එච්චර ඒවා ගැන එච්චර එන්නේ නෑ ලෙන්නේ නෑ ඒවට. ඒවා නිකන් අර නිකන් සංජානාති කියන තැනට එනවා. දැන් දැන ගැනීමක් විතරක් කරන. ඒවට යන්නේ නෑ රින්ගන්නේ නෑ. ඒක සබ්බේ ධම්ම නාලං අබ්බිනේස්. සිතුවල මිදීමක් දැනෙන. එතකොට එන දකින්න දේවලු ඇහෙන දේවල් පේන දේ හැම දෙයකම මිදෙන ස්වභාවයක් මතුවෙනවා. අනේ ස්වභාවය තුල එනවා අවබෝධය කියන්නේ. අර සමාධිමය ස්වභාවය. ඒ හැම දෙයකින් මිදුණු අවදිමත් ස්වභාවයක් එනවා. අන්න එතනයි එතකොට දවල් රෑ දෙකේම වෙනද විදිහටම පේනවා වුණාට ඕභාසෙත් මතු වෙනවා කියන එක. ඒකයි වෙනද විදිහටම පේනවා දැනනකොට හැම දෙයකින් මිදුණු අවදිමත් ස්වභාවයක් මතු වෙනවා. අන්න එයයි අනිමිත්ත සමාධිය. එයයි මේ කතා කරන ඕභාසය කියලා කියන්නේ. එයයි විදර්ශනාව දර්ශනයේ මිදුණු අන දැක්මක් ඇති වෙනවා. දැනෙන ඒක අවදියක් තමයි ඇති වෙන්නේ. ඒ අවදිම ස්වභාවය ලුණු වගේ දැනෙන එකක් ඔබ අත්දකින්න ඕනි. එයයි අනිමිත්ත සමාධි. ඒතර මෙතන තමයි මේ පේන. දවල් රැ දෙකේම එතකොට මේක දකින්නත් ලැබෙනවා. එතකොට අනුරුද්ධයනේ මම අප්‍රමත්තව ආතාපන වීරය ඇතිව ඒ ප්‍රහිතත් එතකොට වසනේ මුළු රැයද එතකොට මුළු දවල් රැ දෙකෙහිමද අන්න එතකොට පරිත්ත වූ කර්මස්ථානයේ ඕබාසය දැනගන්න. එතකොට පරිත්ත වූ කර්මස්ථානය කියලා කිව්ව. එතකොට අපි මේ කර්මස්ථානය කියලා කවෙනම වෙනම බුදුන් වහන්සේ දේශනා කරන්නේ. අතර මේක කර්මස්ථානය බවට පත් වෙනවා මේ හැම දේශනාවකම නිවන් මඟ විවර වෙනකොට ඒ නිවන් මඟ විවර කරන විවර වෙන ඒ ඒ පුණුවන ඒ ස්වභාවයේ සත්‍ය ධර්මයේ දකින ආකාරය කර්මස්ථානය බවට පත් වෙනවා. එතකොට ඒ පරිත්ත වූ කර්මස්ථානයේ ඕබාසය දැනගනිමි කියන වාක්‍ය නිසාම වැදගත්. ඒ නිසාම පරිත්තෝ කර්මස්ථානයේ රූපේනදු දකිමි. එතකොට පරිත්තෝ කර්මස්ථානයේ ඒ කියන්නේ මේ අරමුණේ සත්‍ය දකින්න තැන, බාහිර දෙයක් නැහැ, සිතේ දෙයක් නැහැ කියලා දැකලා මිදෙන තැන. ඒ කියන්නේ සත්‍ය දැන් මුල් අවස්ථාවේනේ. તો ඉන්ද්‍රිය ධර්ම අවස්ථාවේනේ මේක මෙනෙහි වෙන අවස්ථාව. එතකොට මානසිකාර, එතකොට සවිතක්ක සවිචාර කියන තැන. එතකොට එතන බාහිර දෙයක් හම්බෙන්නේ. එතකොට අරමුණ මිදෙනවා. එතකොට වෙන විදිහට මේ වුණාට පේනවා. පේන්නේ නැති වෙලා නැහැ. ඒ වුණාට මිදිලා ඉන්නේ. අන්නේ ස්වභාවය තුළ ඒ කියන සමාධිමත් ස්වභාවය අවදිමත් ස්වභාවයක් මතුවෙනවා කිසිම දෙයකට වටිනාකමක් දැනෙන්නේ නැති අවදිමත් ස්වභාවයක් මතුවෙනවා එයයි මේ අපි කතා කරන අනිමිත්ත සමාධිය එයයි මොහොතට අවදිය එයයි ඒ විදර්ශනය එයයි දර්ශනයටපත් වෙනවා කියලා කියන්නේ එයයි දර්ශන සමාපත්තිය කියලා අපි ඔබට කියන්නේ එයයි දර්ශන විසුද්ධිය එයයි ඔබ දකින්න ඕනේ මේ හැම වචනයක්ම කියන්නේ මෙන්න මේ මේ එකම කාරණාවයි ඒ අනිමිත්ත සමාධියයි. ඒක නිමිත්තක් කියන්නේ දෙයක් වගේ දැනෙන එකයි දෙයක් වගේ නොදැනෙන ස්වභාවයයි අනිමිත්ත සමාධිය කියන්නේ. එතකොට එතන හොඳින් දකින්න ලැබෙන තැන. එතකොට අප්‍රමාණ කර්මස්ථානයේ දැන් මෙතනදී අප්‍රමාණ දැන් මුලින් තිබුණේ එතකොට පරිත්තු කර්මස්ථානයේ රූපේඳු දකිමි. අප්‍රමාණ කර්මස්ථානයේ ඕබාසය දැනගන්තිමි. අප්‍රමාණ කර්මස්ථානයේ පරිච්ඡ සුභය අපමාන සුභය කිව්වේ. ඒතොර ඒක තවත් හොඳින් ප්‍රකට වෙන තැන. එතකොට අප්‍රමාණ කර්මස්ථානයේ රූපය දකිමි. එතකොට අනුරුද්ධයනේ මට තෙල සිත්විය මුළු රැයද මුළු දවාලද මුළු දවල් රැ දෙකේද්මද අන පරිත්ත ඕභාසය හඳුනමි පරිත්ත රූපය දකිමි අප්‍රමාණ ඕභාස හඳුනමි අප්‍රමාණ රූපය දකිමි ඊට හේතු කවරේද ඊට ප්‍රත්‍ය කවරේදයි අනුරුද්ධේනේ මට තෙල සිත්විය යම් කාලයක පරිත්ත කර්ම පරිකර්මෝ ඔබාස වේද එසමයේ මට පරිත්තෝ දිවස් වෙයි අන දිවස් පාලේන අපි කොහොම මිට කලනොත් මේ දිවස කියලා කියන්නේ මොකද්ද ඒ කියන්නේ අපි ඉන්ද්‍රිය ධර්ම වලට මේක කිව්වා 이르දිම 이르දිම පාද සූත්‍ර වලටත් මේක කිව්වා මේ දිවස කියන්නේ දෙයක් නැති බව දැන් බාහිර දෙයක් නැති බව දකිනවා යථාභූත ඥානි සත්‍ය දකිනවා. ඒතර බාහිර දෙයක් හම්බ වෙන්නේ නැහැ. සිතේ දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒතර මේ දැන් මෙතන මිදීමක් තියෙනවා. සාමාන්‍ය විදිහටම පේනවා. පේන්නේ නැති වෙන්නේ හැබැයි ඒකේ අගයක් නැ දෙයක් නැති බව දැනෙනවා. ඒක දැනෙනවා 180 වෙනවා. ඒක විඥාන මායාව නෙමෙයි. ඒක ඥානට හසු වෙනවා කියෝ 180 වෙනවා. හැබැයි එතකොට දෙයක් නැති බව. අර දෙයක් නැති බව ඥානටයි හසු වෙන්නේ. හැබැයි ඒක නොදැනෙන ස්වභාවයට යනවා අනිමිත් සමාධියට. එතන අපි කියන්නේ අඥාන කියලා. ඒ කියන්නේ අපි එතන අඥාන නෙමෙයි. එතන කියන්නේ අඤ්ඤේන්ද්‍රිය කියලා. ඒ කියන්නේ ඥාන අඤ්ඤා බවට වෙනවා. අඤ්ඤා කියන්නේ නිවනට. ඒතර නිවන කියන්නේ වානිමිත් සමාධිය. ඒතර අනිමි සමාධිය කියන්නේ මෙතන රාග දේශ මොහ කෙලෙස් සංසිඳන ස්වභාවයටයි නිවන මතුවෙන ස්වභාවය තීරණය වෙන්නේ. ඒකයි මේකේ වටිනාකම දැනෙනකම්ම ඒ කියන්නේ රූප බැස ගන්න එකක් සිද්ධ වෙනවා. හැබැයි අවදිය මතුවෙනව නැති වෙනව වෙන්න පුළුවන්. හැබැයි ඒක හොඳටම ප්‍රකට වෙන්නේ රාග දේශ මොහ කෙලෙස් සංසිඳන ස්වභාවය මතයි. රාගදේශ මොහ කෙලෙස් සම්පූර්ණ සංසිඳෙන තාක්කල් අර අවදිය මත වෙන්නේ නැහැ. ඒ අනිමිත්ත සමාධිය. හැබැයි රාගදේශ මොහ සංසිඳෙන්නේ මේක මේ අනාගාමි භූමියේ අපි කිව්ව ආරාත්‍ය කරා යන ගමනේදී මෙන්න මේ උපක්ලේශ සූත්‍රය ඊටම වැදගත් වෙනවා. හැබැයි සෝතාපන්න අවස්ථාවේදී අවදිය යන්තම් හෝ මත් වෙලා නැති වෙන ස්වභාවයක් තියෙනවා. නමුත් ඒත් පවතින්නේ නැහැ. එතකොට මේවා අපි දිගට මේ සෝතාපන්න වෙලා සෑයන කා එහෙම නෙමෙයි එතන ඒ උග්ගටිතාන්න විපටිතාන්න නෙయ్య පදපරම කියනකොට උගටි තන කෙනාට සෝතාපන්න අනාගාමි ඒ මොහොතේම ඒ ස්වභාවය එකම ස්වභාවයක් ඇතුළෙම අරහත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අවබෝධයට අභ්‍යන්තරයටයි ඒක දැනෙන්නේ. මිදෙන බව. ඒ අවබෝධක් ඥානෙටයි දැනෙන්නේ. ඒ අවබෝධක් ඥානෙ තුළයි මිදීම තියෙන්නේ. එහෙම නැත්නම් මේක වෙනම ස්වභාවයක් නෙමෙයි. මේක විදර්ශනා භාවනාව. මේක විදසුන් නුවණට අසු වෙනවා. මෙතන එන ස්වභාවය තමයි දිවස් ස්වභාවය. ඒතර දිවස කියලා කියන්නේ කොහොමද? ඒතර මෙලව එලව කියන කොටත් අපි කිව්වා. මෙලව කියන්නේ ලෝකේ බැසගත්ත. පොත් මේසේ ඇඳ ඉර ඇඳ තියෙන මෙලව. එලව කියන්නේ මෙහෙම මේ ආයතන වලින් දෙයක් කියලා ගත්ත තැන මේස පොත් ඇඳන් කියන ඒ දේවල් වලින් මිදෙනු ස්වභාවය එලව. එතකොට මේ අරමුණේ මිදීම තුලක් එලව තියෙන. එතකොට මේ මෙලව මොකද්ද මේ පොත් මේස ඇඳ ඒ අපි කතා කරන ඔය සම්මුති ප්‍රඥප්ති තියෙන. එතකොට පොත් මේස ඇඳ මේවත් මේ ශබ්ද වර්ණ වල එකතු කරගත්ත ලෝකයක් තියෙනවා කියලා ආයතන වලින් අදාගත්තනේ. සලායතන ලෝකය. ඒ මෙලොව. ඒතර ඒකේ මිදුන ගමන් අන්න එලොව. ඒ සලායතන ලෝකයේ මිදුණු තැන අන්න එලොව. එතකොට අපි රූප නාම රූප එකතු කරන දෙයක් කියලා ගත්තා. නාම රූප වල මිදීම තුළයි මෙලව එලව. එතකොට පරලොව. එතකොට මේ මොහොතේ වෙන අරමුණ දෙයක් කියලා ගත්තොත් ඒක මෙලව. හැබැයි එතන දෙයක් නැති බව දැනනොත් ඒක එලව. පරලොව. එතකොට දැන් මෙලවත් මිදිලා එලවත් මිදිලා දෙලොවම සමවාසය කරනවා කිව්වේ අවබෝධය තුළ වෙනදා විදිහටම පේනවා. හැබැයි මිදිලා. අතට මෙලවත් මිදිලා. ඒතර එලවත් මිදිලා අද ආభాසය තුල එනවා. මොකද්ද? අනිමිත්ත සමාධිය දර්ශනයටපත් වෙනවා. ඒතර එලවත් මිදිලා අන්න සමවාසය කරන. එකකවත් ඇවිල්ලා නැහැ. හරි හරි සුන්දර කතාවක් තියෙන්නේ නේද? ඒ කියන්නේ නෙළුම්පතේ දියබිද නොගැටි නොඇලී වාසය කරන්නාසේ. රහතන් වහන්සේගේ ස්වභාවයත් මෙලොවත් මිදලා එලොවත් මිදලා දෙලොවම සමවාසය කරනවා කියපයි. ඒතකොට මේ මේ අවබෝධය මේක ප්‍රත්‍යක්ෂයක් මේ ඔබට එලි කරන්නේ. මේ අපි මේ පළ ගැන කිසි දෙයක් කවදාවත් කතා කරන්නේ අපි කතා කරන්නේ ධර්මයේ ඔබට මේක පණිවිඩය දෙන්න ඕන නිසා. මේක ග්‍රන්ථ දූරෙන් ගන්න බෑ. මේක විදර්ශනා දූරේ අධ්‍යක්ීමෙන් ඔබට දැකින්න ලැබෙයි. එහෙනම් මේ අධ්‍යක්ීම එලි කරේ නැත්නම් ඔබට කවදාවත් මේක ගන්න බෑ. ඒක නිසා තමයි බොහොම නිහඬවම මේ නිහතමානී බොහොම නිහඬව මේ අධ්‍යක්ීම ඔබට ඉදිරිපත් කරන්නේ. ඒතර අපි දන්නවා මේක මෙහෙම මේ මේ මේ මේක මේක මේක කතාව මේක වෙන්නේ මොකද්ද අපිට හොඳට සත්සුදක්ෂය උඩ පෙන්නලා දෙන්න පුළුවන්. අපිට ප්‍රත්‍යක්ෂතාවය තුළ අපි අපි අත්දකින දේ කියනවා. එච්චරයි. එහෙම නැතුව අපිට වෙන කිසි අදහසක් නැහැ. ඒතර අපි දන්නවා මේක මෙහෙම වෙනවා මෙන්න මේමයි වෙන්නේ මේමයි වෙන්නේ. ප්‍රත්‍යක්ෂීම් තියෙනවා අපි ඒ ප්‍රත්‍යක්ෂතාවය තුළ ඒ දකින දේ කියනවා. දකින්න දේ එලි කරනවා. ඒක ඔබට බාරයි. ඔබ ඒ තුල මාගේ තුල ඔබ දකින්න උත්සාහ කරොත් ඔබට ඒක අත්දකින්න ලැබෙන නිසායි එම එලි කරන්න හේතුව. එතකොට ඔබ අමාරුවේ වැටෙන්නේ. එතකොට ඔබ දන්නවා මොකද්ද වෙන්නේ කියන එක. කවුරුන් හෝ එලි කළ යුතු වෙනවා. ඒක එලි කරනසම් කිසි කෙනෙකුට ඒක විවර කරගන්න බෑ. එන හැමෝම කොහේ හරි හිර වෙලා ඉන්න. සමහර නිමිතික සමාධියේ හිර වෙලා ඉන්න. සති නිමිත්ත වඩනවා කියලා. එතන නිවන් මාර්ග නෙමෙයි. නමුත් එතරත් අපිට ඒක උපකාර වෙනවා. අපි ඒක නෑ කියන්නේ නෑ. නමුත් දැන් ඒක නෙමෙයි අනිමිත්ත සමාධිය. මෙතන විදර්ශනා සමාධියයි බුදුන් වහන්සේ ලෝකෙට එලි කරන්නේ. අර නිමිතිගත සති නිමිත වඩන සමාධිය ඒක වෙල පස්වක තවසොත් කරපුවා ලෞකික සමාධිය. නමුත් ඒක නෙමෙයි ඒක භාවිත කරලා අපි විදර්ශනා සමාධිය උපදින්නේ කෙසේද? කොහොමද ඒක වෙන්නේ? ඒක සත්‍ය දකින මේක අවබෝධයෙන් මිදෙන සංකිතේ නිබ්බිදායි. එන අවබෝධ ඥානයේ තුලයි මේ මේ මේ කියන දිවසත් පහළ වෙන්නේ. දිවස කියන්නේ දිවසෙන් දකිනවා කියවම ඕක ගොඩක් අයට වැටෙනවා. ගොඩක් අයට වැටෙනවා. ඒතකොට සිතුවේ නෙමෙයි කියලා වැටෙනවා. සිතුවේ මේ වෙනස්ම අවදිමත් ස්වභාවයක් මේක දැනනවා කියනක ඥානයට අසු වෙනවා කියනකොට සිහියට අවදි වෙනවා කියනකොට මේ සිතුවිලි වලට හිමකාරයක් නැහැ කියනකොට මෙතන කෙනෙක් පුජ්‍යලයක් හම් වෙන්නේ නැහැ කියනකොට සියල්ලේ මිදුණු ස්වභාවය සිතුවිලි වලට හිමකාරයක් නැහැ. මේක ඇත්ත කතා. එවින්ද විදිහටම කනවා අපි කිව්වේ ඒක තමයි දැන් කටර වතුර දානවා බඩට යනවා එළියට යනවා. කවුද බිව බිපු කෙනෙක් නැහැ. අර දෙයක් කියලා දැක්කොත් කෙනෙක් කියලා දෙයක් නැත්තම් කෙනෙක්. අතන චිත්තයක්ම තමයි සිතුවිල්ලක්ම තමයි මම කියලා කියන්නේ. මම කියලා කෙනෙකුත් නැහැ. සක්කාය දෘෂ්ටි කියනකොට ඇත්තම දෙයක් කියලා ගත්තොත් අර ස්කන්ධ කාය කියන තියෙනවා කියලා ගත්තොත් දෙයක්. ඒ වුණොත් තමයි මම ඉන්නේ දෘෂ්ටි. ඒ තමයි මම ඒසෝංශය මේසවත්තා. මම මම මම මගේ මගේ ආත්මය කියන එක. එතන මම මගේ මගේ ආත්මය කියලා දෙයක් හම්බෙන්නේ නැහැ. කෙනෙක් මෙතන දෙයක් කියලා හම්බෙන්නේ නැත්තම්. දෙයක් තිබ්බොත් මාතර පොත තිබ්බ අන පොතෙන්තර මම එන්නේ කියවන්නේ නිසායි. එතකොට මේ ඔබට දිගටම අහන්න ලැබෙන්නේ නිර්මලව ඒ සත්‍ය ධර්මයේ ඔබ ඒකට අවදි කරන්න තමයි මෙච්චර අපි මේ කටයුතු කරන්නේ. අපි මේ වීරය කරන්නේ උත්සාහ කරන්නේ ඒක ඔබගේම භාග්‍යයටයි සිද්ධවන්නේ ඔබ ඒක ඔබ විසින් ඒ ආයතු මාවත ලිපිනේ පෙන්වා දෙනව පමණයි කල්‍යාණ මිත්‍රා පණවිඩය කියනවා පමණයි යායුතු වන්නේ ඔබමයි. ඒතකොට දවල් රෑ දෙකම මෙන්න මේ දිවල් රෑ දෙකම මේ කෙනෙක් පුජ්‍යලේ නැති මෙන්න මේ නිමිත්තේ මිදුණු ස්වභාවය තුළ මේ අනිමිත්ත සමාධිය ඔබට හමු වෙනවා. එතකොට දෙයක් හමු නොවන තැනයි මේ එක එක වචන අපි මේ භාවිතා කරනවා මේකේ ස්වභාවය ඔබට ඉස්මතු කරගන්න පහසුව සඳහා එතකොට ඊට හේතු කවරේද ඊට පත්ත කවරේද අනුරුද්ධයනේ එතකොට පරිත්ත එතකොට අපමානාව කියන්නේ එතකොට ඒකක් දකිනවා මේ මේ ස්වභාවය ප්‍රකට වෙන ස්වභාවය අපමාන ස්වභාවය පරිත්ත පරිකර්ම ඕබාසේ සමේ මට පරිත්ත වූ දිවස් වෙයි මම පරිත්ත වූ දිවසින් පරිත්ත වූ ඕබාසේ හඳුනමි අන්න පරිත්ත වූ දිවසින් මෙතන දිවස කියන වචනේ භාවිත අපි මෙච්චර දැන් මේ වෙනකම භාවිත කරේ ඥානය කියන මෙතන අඤ්ඤේ කියන තැනට එනවා ඒකයි ඥානත් නෙමෙයි ඥානේ අභිභවා යනවා ඥානේ කියන්නේ සීයත් එක්ක එන එක හා මෙතන එහෙම දෙයක්වත් නෙමෙයි. මෙතන දිවස් ස්වභාවයක්. ඒ කියන්නේ මෙතන ඥාන කියන තැනුත් එනවා. අපි දන්න ප්‍රඥාන ප්‍රඥාව කියවේ අපි අපි දන්නවා මේක විඥාන ප්‍රඥා භාවිතව විඥාන පරිඥයයන් මහා ප්‍රඥාව කියන්නේ විඥානයේ මායාව සත්‍ය දකින්න එක. එතකොට ඒක දැනෙන්නේ ඥානට ඥායස අධිගමයි කියලා අපි කියවා නිබ්බාන සත්‍ය ක්‍රියයි කියලා. යායතු මාවත ලිපිනේ පෙන්නවා. එතකොට අපි පෙන්නවා මේක ඥානටයි අවදි වෙන්නේ කියලා 100ට අවදි වෙන්නේ කියලා කියනවා. හැබැයි මේකේ අවසානයේ මොකද වෙන්නේ? අනිමිත්‍ය සමාධියට එනකොට මේ 100ට ඥාණයට හසු වෙනවනේ දැන්. මෙහෙම දෙයක් නැති බවට හසු වෙනවනේ 100ට. දැන් මෙතන අවසානයේදී මෙතන එහෙම 100 කියලා දෙයකුත් එහෙම දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ. මේක දිවස කියලා කියන්නේ. ඒක ඥානේ ඇත්තටම ඥාන අඤ්ඤා අර අඤ්ඤී කියලා කියන්නේ. අඤ්ඤා කියලා කියන්නේ. අඤ්ඤා කියලා කියන්නේ. අඤ්ඤා කියන්නේ නිවනට. તો ඥාන අඤ්ඤා. අඤ්ඤා කියන්නේ එවැනි කිසිම දෙයක් මුකුත් එහෙම දැන සබය මොකක්වත්ම කියන්න බැරි. සිහියක් කියලා එමවත් ගන්න බැරි ස්වභාවයක් එකක් දකින්න ඕනි ලුණු වගේ. එතකොට මේ තමයි වටිනාම තැන. මේ ස්වභාවය තුළ උපක්ලේශ කියනකොට ඔබට අපි ඉස්සරහට පැහැදිලි කරන්න සියුම් උපක්ලේශ සියල්ලම මේ කියන්නේ දෙයක් වගේ දැන ස්වභාවයේ තියෙනවා මේ උපක්ලේශ පවතිනවා අපේ මේ ලහුතා මුදුතා කම්මනතා කියලා අපි කතා කරන නිෂ්පන්ත රූප අනිෂ්පන්ත රූප කියනකොට ඔබ දන්නවා එතකොට අනිෂ්පන්ත රූප කියනකොට ඔබ දන්නවා. එතකොට වචිකම්මන්තා කායකම්මන්තා කියනකොටත් ඔබ දන්නවා. එතකොට වචනේ පවා රූප බවට අර වචිකම්මඤ්ඤතා රූප එතකොට කායකම්මඤ්ඤතා රූප. එතකොට මොනවද මේ කියන්නේ? සබ්දයක පවා hina වෙන සබ්ද, තට්ටු තුනේ hinaව. එහෙම නැත්නම් ඒ ඉරියව් වල පවා එහෙම නැත්නම් මූණේ අර hina වෙන ස්වභාවය පවා අපි ওই ෂේක්‍ය කියන්නේ 175ක් ගැන අපි කතා කරනවානේ. පැවිදි භෝජ්‍යාව තුළ අද ඒවා හරියට බලන්නේ නැති නිසා තේරෙන්නේ නැති වෙයි ගොඩක් අයට. නමුත් 175 තියෙන්නේ නිවනට අනුගතවයි. ඒ කියන්නේ ඔය කනකොට, ආහාර වළඳනකොට, ඇවිදිනකොට, සක්මන් කරනකොට ඒ හැම තැනම ඒ උපක්ලේශයයි පෙන්눔 කරන්නේ. ඒ උපක්ලේශය පෙන්눔 කරන ආකාර තියෙනවා. ඒ ඒ උපක්ලේශය තියෙනවා කියන්නේම ඒ අවදිය නෑ කියන එකයි. හැබැයි අවදිය මතුවෙනකොට ඒ ස්වභාවය තුළ අර ස්වභාවවල ලොකු වෙනසකුත් තියෙනවාපත් වෙනවා. ඒ කියන්නේ සාසවිය ස්වභාවය, දිඨාශ්‍ර, කාමාශ්‍ර, භවශ්‍ර ඒ අපි දන්නවනේ කාමාශ්‍ර, භවශ්‍ර, දිඨාශ්‍ර, අවිජ්ජාශ්‍ර ඒ ආශ්‍රව ධර්ම සංසිඳන කියන තැන. අර තමන්ගේම ඉරියව් වල විශාල පරිවර්තනයකටත් ලක් වෙනවා. අතනක ලොකු මෙතන මේ තියෙනවා පැහැදිලි කරන්න ඔබට තව කාරණා. ඉතින් මේ ඔක්කොම ඔබට ඉස්මතු වෙනකොට ඔබට තේරෙයි මොනවාද උපක්ලේශ කොහොමද උපක්ලේශ වලින් මිදෙන්නේ ඇත්තටම මේ ඊටාම වැදගත් මේ දේශනා ඊටාම වැදගත් මේ දේශනා අති දුර්ලභයි කවුරුවත් දේශනා කරන්නේ නැති ඒවා කවුරුවත් නොකියන ඒවා මේ තුල ඔබට ඒ ග්‍රන්ථ ධූරය තුල නොලියුණු ඒ විදර්ශනා ධූරය මතු කළ දෙන එක තමයි අපගේ පරම යුතුයකම වගකීම වෙන්නේ. ඉතින් අපේ හුස්ම මොහොත කොයි මොහොතකෝ යන්න යයි ඊට කලින් ඔබ මේ එක මොහොතක් හරි අසා තිබ්බොත් ඔබට මේක දැනුමට හරි එක දවසක් හරි උපදින දරුවෙකුට හරි දායාදයක් වෙයි. ඇත්තරම සැබෑම සියලු කෙලෙස් නසන්න මෙන්න මෙයයි ඉවල් වෙන්නේ කියලා ඔබට මේ අධ්‍යාත්මයෙන්ම ප්‍රත්‍යක්ෂතාවයට ඇති වෙයි. ඉතින් ඒ ඒ වෙනුවෙන් තමයි මේ ඉදිරිපත් කිරීම කරන්නේ. ඒතර බුදුන් වහන්සේ මේ දිවස කියන මේ දිවසෙන් දකින්න තැන එන්නේ මෙන්න මෙතනයි. ඒ දිවස එන්නේ මෙන්න මෙතනයි. ඔබ හිතන වගේ මේ ලෞකික භූමියේ තියෙන යමුතු කතාවක් නෙමෙයි. මෙතන මේ සියල්ලේ මිදුණු ස්වභාවය දැන්න ස්වභාවයයි දිවස කියන්නේ. ඒ දිවසෙන් දකින්නවා කියන්නේ ඒකයි. එතකොට මෙම මම පරිත්තෝ දිවසෙන් පරිත්තෝ ඕබාසය හඳුනමි. පරිත්ත රූපය දකිමි. එතකොට පරිත්ත රූපේ එතකොට මෙතන සාමාන්‍යයෙන් දකින්නවා. රූපාරම්මනේ සාමාන්‍ය විදිහට දකින්නවා. එතකොට ඒ දකින එකට අදාළ දැන් ඊට මිදුණු අවධියක් මතුවෙනවා. ඒ දිවසට යස් වෙන්නේ. ඒ දිවස කියන්නේ ඒ අවධිය මතුවීමයි. ඒකට මුකුත් 100ක් මුකුත් අපිට එතනදී අර ඥාන කියන පැත්තෙන්වත් කතා කරන්න බැරි ස්වභාවයක්. මම අප්‍රමාණෝ දිවසින අප්‍රමාණෝ ඕබාසය හඳුනමි. අප්‍රමාණෝ රූපේ දකිමි. අන්න දැන් සාමාන්‍ය විදිහට දකිනවා සාමාන්‍ය විදිහට ඇහෙනවා සාමාන්‍ය විදිහට දැනෙනවා වෙනද විදිහටම හිටියත් ඒ හැම දෙයකම මිදුණු අවධියක් මතුවෙනවා. ඒ අවදිමත් ස්වභාවය තමයි අනිමිත්ත සමාධිය තුළ ඒ මොහොතට අවදිය කියන්නේ අනිමිත්ත සමාධිය කියන්නේ සියල්ලෙම මිදුණු ස්වභාවයයි. ඒ ඒ අත්දැකීමම දිවසයි. ඒ දිවට අසුව දිවසට අසුවන කාරණාවක්. එතකොට ඥාන අභිභවාගිය අඤ්ඤා කියන තැනට දැන් අපි ආවිල්ලා ඉන්නවා. එතකොට මෙච්චර අප ප්‍රතිගටම පැහැදිලි කරේ ඥාන කියන මට්ටමේ 100ට අසු වෙනවා කියන තැන. හැබැයි මෙතන ඔබ අහන්න එපා. ඔබට අත්දැකීමක් ලැබෙන තාක්කල් ඔබට ඒක අත්දකින්න කාක්කල් කියන ක්‍රමයක් නෑ. දිවට දිවසට අසු වෙනවා කියන්නේ ඒ සිහිය නෙමෙයි. ඒ ඔබගේ පරිවර්තනයයි. ඉතින් මේ තමයි අන්තිමටම මේ ඔබට මේ මේ මොහොතේ මේ දේශනය තුළ ඔබට අපි පැහැදිලි කරන ඒ අවසානට මෙතනින් අපි නවත්තමු. නමුත් මේක අවස මේකේ සම්පූර්ණ ඔබට තවත් මේ උපක්ලේශ අපිට පැහැදිලි කරන්න තියෙනවා. ඒක සමහරට මේ ග්‍රන්ථ ධූරයේ අභිභවාගෙන යන පැහැදිලි කිරීම. ඊටාම වටිනවා මේ පැහැදිලි කිරීම සමාජයට අවදි වෙලා නැහැ. සති නිමිත්ත වඩලා සමා සමාධියක ඒ සසමාධියත් උපක්ලේශයක් වෙනවා. විදර්ශනා සමාධිය සඳහා කියන එකත්. ඒතොර ඒක අවශ්‍යයි. ඒක ඒක වැදගත්කමක් තියෙනවා. නැත්තේ නෑ. හිත විසිරෙන්නේ නැතුව තියෙන චිත්ත ඒකාග්‍රතාවයේ අර අර අර මෙතනදී අර සවිතක්ක සවිචාරේ මානසිකාරේ සත්‍ය සත්‍ය දකින්න යථාර්ථඥානය සදා වැදගත් වෙනවා. හැබැයි නමුත් ඒකත් අපිට අත්හරින්න තියෙනවා කියන එකයි මේකේ තේරුම. ඒ කියන්නේ සති සමාධිය නෙමෙයි නිවන කියන එක. විදර්ශනා සමාධියයි. එහෙනම් ඒ විදර්ශනා සමාධියටයි මේ ඔබ අවදි කරන්න අපගේ අභිප්‍රායය. ඉතින් හොඳයි එහෙමනම් ඒ කියන්නේ අපගේ යුතුයකම අපගේ වගකීම වෙන්නේ සත්‍ය යමක් දකිනවා නම් අත් දකිනවා නම් ඒ අපි දැක්කා දැක්කා කියන එක නෙමෙයි ඒ කොහොමද කෙසේද වෙන්නේ කියන එක ඒ වෙන ආකාරයට ඔබට මඟ පෙන්වලා ඔබ ඒ තුල ගමන් කරලා ඔබ සසර දුකෙන් මිදෙනවා නම් විතරයි වැදගත් වෙන්නේ අපේගේ එක ඒවා ඵල ඒවා මේවාවත් කිසි දෙයක් වැදගත් නැහැ මොකද එය එසේය එනම් වැදගත් වෙන්නේ ඔබට ඔබ සියලු දුකෙන් මිදෙන එකයි ඔබට මල් තියතිය වැඳ වැඳ ප්ලාස්ටික් රූපයක් තිබ්බට වැඩක් නැහැ. ඔබ ඔබ සසර දුකෙන් මිදෙන එකයි වැදගත් ඉතින් අපි රූපයක් හොයලා රූපයක් හදාගෙන කෙනෙක් හොයාගෙන කෙනෙක් හදාගෙන නිකන් නළුවෙක් හදලා වැඩක් අපිට ඕනි මාර්ගේ අපිට ඕනි මාර්ගය විවර කරගෙන සසර දුකෙන් මිදෙන්නයි. එහෙනම් ඔබ පුජ්‍යල සරණ යාමෙන් පළක් නැහැ කිව්වේ නිසායි. බුදුන් වහන්සේ පුජ්‍යල සරණ යාම අගය නොකළෙත් ඔන්න ඔය නිසායි. එතනත් උපක්ලේශයක් සිද්ධ වෙනවා. කෙලෙස්මයි තියෙන්නේ. ඔය කොතනක බැලුවත් ඔබ ඉන්නේ කෙලෙස් එකයි. ඒ සියලු කෙලෙස් සංසිඳන නම් ඔබේ සංසිඳන නිර්මල පිවිතුරු මාර්ගය හඳුනාගත යුතුයි. ඒ වෙනුවෙන් තමයි මේ සියල්ල ඉදිරිපත් කරන්නේ. ඔබට මේ නිවනටම උපනිශ්‍රේ වෙන්න හේතු ඒ හැමෝම ඒ නිවන් මඟ විවර කරගන්න මේ යුගයේ මහා පාන් ආලෝකයක් බවට මේ බුද්ධෝත්පාද නාලිකාවපත් වේ. මේ සැබෑම බුද්ධ ස්වභාවයට අවදි වන ආකාරය. එයයි ඔබ අත් දකින්න දේ. ටිකෙන් ටික ඔබේ අත්දකින්න බව අපි දන්නවා. ඔබේ කරා පැමිණෙන බව දන්නවා. ඉතින් ඔබට අපි බොහොම හොඳයි. එයයි වියුත්තේ සාදු සාදු කියලා කියන්නේ. ඒකයි වෙන්න ඕනේ. මහණෙනි එයයි වියුත්තේ සාදු සාදු මහණෙනි එයයි වියුත්තේ කියලා බුදුන් වහන්සේ කියනවා. ඔබ මේ මග පැමිණෙන්න ඔබ ඔය සියලු කටයුතු කරන එක ගැටලුවක් නෙමෙයි. ඔබ මේ ධර්මයේ දන්නේ නැති කමයි ගැටලුව තියෙන්නේ. ඔබ මේ ධර්මයේ හොඳින් හඳුනා ගන්න. හොඳින් ශ්‍රවණය කරන්න. ඔබට යම් මොහොතක් පැමිණේවි. සියලු දුකෙන් මිදෙන්න හේතු වෙයි. ඔබ සසර දුකේ නැවත වැටෙන්නේ නැහැ. නියත සම්බෝධි පරායන වෙනවා. මේ බුද්ධෝත්පාද නාලිකාව දේශනා කරන හැම වචනයක්ම නියත සම්බෝධි පරායන කරා ගෙනියන වචනයක්මයි. හැමෝටම යහපතක්මයි. තෙරුවන් සරණයි. සියලු මිත්‍යා දෘෂ්ටි කුඩු වෙන්නයි හැම වචනයක්ම ඉදිරිපත් වෙන්නේ. සියලු මිත්‍යා දෘෂ්ටි කුඩු වෙන්නේ නැත්නම් ඔබ සම්මාදිට්ඨියට කෙසේ පැමිණෙන්නේද? එයයි වියත්තේ. ඔබ නිවනින්ම සැනසීම ලබාවේ. ඒ සත්‍ය ඔබ සවන් දෙන්න. තෙරුවන් සරණයි. ඒ මග කටයුතු කරලා ඔබේ සියලු දුකෙන් මිදලා ඔබ සසර ගමනේ අන සියලු දුකෙන් සසර ඕගෙන් මිදලා සියලු දුකෙන් මිදෙන එකයි වැදගත්ම වන්නේ. එහෙමනම් තෙරුවන් සරණයි.